ඉතින් මේ සූත්‍රය පොත් පෙරලා බලන නැත්තන්ගේ පහසුව පිණිස මතක් කළොත් කුද්දක නිකායේ පොතේ සුත්ත නිපාත කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සුත්ත නිපාතය බෞද්ධ දාර්ශනිකයන් සහ බටහිර ඇත්තන්ගේ විශේෂ අවධානයට යොමු වෙච්ච එකක්. ඒ මොකද ඒ බොහෝම පැරණි භාෂාවකින් බොහෝ ගැඹුරු ධර්මයේ ගාථා බන්ධන මාර්ගෙන් ඉදිරිපත් කළා තියෙනවා. මේ පොතේ සඳහන් වෙන දෙවෙනි සූත්‍රයයි මේ කග්ගවිශාන සූත්‍රය. ඒ සූත්‍රයේත් ගාථා 40ක් විතර තියෙනවා. ඒ ગાථා 40ෙම 39ක්ම අවධාන වෙන්නේ මේ ඒකෝචරිකග්ග විශාන කප්පෝ කියන පදයෙන් ඒ නිසා මේ සූත්‍රයේ ධ්‍රුව පදයේ වශයෙන් මේක සඳහන් වෙනවා. ඒ ධ්‍රුව පදේ නිසාම කග්ග විශාන සූත්‍රය කියලා මේ සූත්‍රයට නම් තබලා තියෙනවා. ඒ පදයේ විස්තරය අපි හැම දවසෙම මේ වගේ බණ කියන වෙලාවල ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කරගෙන තියෙනවා. අද අපි මේ 30 වෙනි ගාතාවයි 30 වෙනි ධර්ම දේශනාවයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකෙත් ගාථා පද ඉවර වෙන්නේ ඒකෝ චරේ කග්ග විශාන කප්පෝ. ඉතින් මේ ਸਰවචනාසිගේ වචනයක් තමයි ඒක චර. ඒක චර, ඒක සෙය්‍යක, ඒක බත්තක, අදුතියක කියලා සඳහන් කර තිනවා තනිව හැසිරෙන ගතිය. එකලා චරිතය. ඒක නැත්නම් හුදේකලා බව එහෙම නැත්නම් විවේකය මේක බුදුජානනාංශේ නිකන් සම්මුත ලෝකේ නිවන වශයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ නිවන තමයි මේ එකලා වාසය. එක ඒක භත්තක. උදේවරු විතරක් බත්තන දලා හැන්දවරුවම වන භාවනාවට ගත කරන. ඒක සෙයයක. ඇඳේ දෙන්නෙක් නිදා ගන්නෑ. තනියම නිදා ගන්නවා. අද්විතීයක දෙවන්නේක් නැහැ. ඒකට මේ ඒක චාර කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඒ මොකද සරුවච්චන් වහන්සේගේ ගැන්වීම හැටියට තණ්හා දුතියෝ පුරිසෝ. මනුෂ්‍යයාට හැම වෙලාවෙම ද්විතිකාව වෙන්නේ නැත්තම් ගෑණි වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙන තාක්කල් ඒ මනුෂ්‍යයා තනිව ජීවිතයක් නැහැ තණ්හා දුතියෝ පුරිසෝ. ඉතින් සාමාන්‍ය ඒක ඇඳක නිදා ගන්නවා තනිව ජීවත් වෙනවා කියන උඟ දෙනෙක් මේ කායික වශයෙන් වෙවීම තමයි හිතන්නේ ඒකත් ඇත්ත කාය විවේකයේ අවශ්‍යයි නමුත් කාය විවේකයට පස්සේ තෘෂ්ණාවගේ හැර යාම සඳහා එහෙම නැත්නම් අපි කිව්වොත් සමත භාවනා සඳහා කාමච්ඡන්දේ දුරු කිරීම සඳහා වෙනම භාවනා ක්‍රමයක් ඕනේ ඒකත් හක්කොටම හරියන්නේත් නැහැ ඔක්කොමලා කරමයි දන්නේත් නැහැ හරිය කලාතුරකින් කෙනෙකුට විතරක් මේ තෘෂ්ණාව తాවකාලිකව අයින් කරන්න පුළුවන් දෙවෙන්නා ඊට පස්සේ අනුසේ වශයෙන් අයින් කිරීම තමයි බුදුහාමුදුරන්ගේ සුවිශේෂ පාඩම මානවයට ලැබිච්ච ඡායාදේ. ඉතින් ඒ දෙවැන්නේ කස් කිරීම තා ඒකචාරී ජීවිතය පටන් ගන්න තැන තමයි අපි සාමාන්‍ය දන්න අබිනිෂ්ක්‍මණය. ගීගේ හැර යාම කියන එක. ඉතින් ඒ ගීගේ හැර යාම මේ සූත්‍රයේ බොහෝම අගය කරලා තියෙනවා. ඊට පස්සේ කරන සමතයෙන් මේ තෘෂ්ණා දුරු කිරීම විපස්සනාවෙන් තෘෂ්ණා දුරු කිරීම කියන වැඩපිළිවෙලේ ආරම්භක පාදම එහෙම නැත්නම් සඳකට පහන වගේ. මේ සඳකට පහන කොට වෙලා තමයි ඉතිරි පිය ගැට පෙළ අපි නගින්නේ. ඒකට කොට වුණාට පස්සේ තමයි ඉදිරි පියවර පේන්නේ. ඈතින් බලනකොට පේන්නේ සඳකට පහන සඳකට පහනට අපා ඊගා පියවර පේනවා. ඒකට නැගපා ඊගා පියවර පේනවා. ඒකට නැගට ඊගා පියවර පේනවා. අන්න වගේ තමයි මේ පිය ගැට පෙළ නගින්නේ. ඉතින් අපි නිස්සන්නවනේ වගේ තැනක මුළු දින්නු වෙලාවක අපි සෑම කෙනාම අබිනිෂ්ක්‍මණය කරපු ඇත්තන් විදිහට බාර ගන්නවා. මෙතන ඉන්න ඔක්කොමලා తాවකාලිකව හෝ ස්ථිරව ඒ ගිහි ඇලිගලි වාසය ඝනඛංගනිකාව ගණයා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳී ගත කරන එකේ වෙහෙස දැකලා ඒ වෙහෙස පුද්ගලිකව දැකලා තියෙනවා පුද්ගලිකව අබිනිෂ්ක්‍මණය කරන්නත් හිතලා තියෙනවා පුද්ගලික ක්‍රමවේද සහ හොයාගෙන අබිනිෂ්ක්‍මණය කරලා තියෙනවා මේක සෙල්ලමක් නෙවෙයි මේ කෙනෙකුට විතරයි ඊගා පාඩම් පන්තිය රුචි වෙන්නේ ගොදුරු වෙන්නේ ගෝචර වෙන්නේ එහෙම නැතුව මේ දැනටමත් ද්විතිය දූතිකාවක් සමග ගත කරන තෘෂ්ණාවත් එක්ක සැලී පැදී ගත කරන කෙනෙකුට මේ බණ ඇහුනොත් බණ කියන කෙනාගේ දෝෂේ වැටේ. ඒ නිසා එවැනි අත්තණ්ඩ එවැනි තැන්වල එවැනි වෙලාවල් වල මේ ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ගෞරවය පිරිනවා. ධර්ම ගෞරවය පිහිටන්න නම් ඒ පළවෙනි පියවරට තමන් වශයෙන්ම සල්ලං වෙච්ච තමන් වශයෙන්ම ඉදිරිපත් වෙච්ච පිරිසකට කලාව වේලාව බලලා යත්තන්ගේ ඉදිරි ගමන දිනු කිරීම සඳහා මේ ධර්ම දේශනා කරනකොට <clears throat> විශේෂ ගෞරවයක් යැත්තන්ට ඇති වෙනවා. අපි මේ අභිනිෂ්ක්‍මණය සඳහා తాවකාලිකව හෝ ඉෂ්ටිරව ගත්ත විනිශ්චයට දැන් ඉදිරි මාර්ගය අපිට මේ ස්ථාන වලින් මේ බණ වලින් මේ සූත්‍ර වලින් අපිට ලැබෙනවා කියලා ඒ කෙනෙකුට ඒක මේ ධෛර්යය උපේන දෙයක් ඉදිරි මාර්ගයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කක විශාන සූත්‍ර වගේ දේවල් මේ කාලේ කනට ඇහෙන සූත්‍ර නෙවෙයි. අහන්න හම්බ වෙන්නේ මොකද ඒව ඇහුවොත් බොහෝ ජනප්‍රියතාවය නැති බොහෝ ජනප්‍රියතාවය ඇති වෙන්න නම් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න හැටි මගුල් ගෙදර වගේ උත්සවයක් පන්සලක ලාභයට කරන්න බැරිද? එහෙම නැත්නම් පෞල් සංවිධානය සඳහා භික්ෂුවකට නව පැවිදි දෙන්නට උපදෙස් දෙන්න බැරිද කියන කතාව තමයි අද තියෙන්නේ. ඒවට බොහෝමත්ම සැදී පැදී සිටගෙන තියෙනවා. අද හැම භික්ෂුවක්ම සයිකියාට්‍රික් කෙනෙක් බාටපත් වෙලා තියෙනවා. ඒ මොකද මේ ලෝකයේ පිස්සු කෙලිනේ වුණාට මේ කාමයට එක්ක ඇලී බැඳී වාසය කරන ප්‍රශ්නවලට උත්තර බඳින්න සංඝයා සැදී පැදී තිනවා සංඝයාට කිසිම සුදුසුකමක් නැහැ. මොකද ගීගේ අතහැරපු ඇත්තෝ ඒ පෞල් සන්ධානයේට අතපැන්වක් කරන જાතියක් නෙවෙයි සංඝයා කියන්නේ. නමුත් මෑතකදී දැකලා තියෙනවා අනිකුත් ආගම් එක්ක කට කර ඉඳනම් අපේ සංඝයා වහන්සේ සැදී පැදී සිට මගුල් ගෙදර පන්සලේ ගන්න නැත්තම් ගන්න තැනට සංඝයා වහන්සේ වඩින්න එහෙම නැත්නම් ඒකලා නව විවාහ પ્રાપ્ત ඒ යුවතිපතින්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ උපදෙස් ලබා දෙන්න පෙළඹෙන යුගයක්. ඉතින් ඒ අනුව බලනකොට භික්ෂුන් වහන්සේලාගේ වචනෙට බණ බණට මාතුකාට කග්ගවිශාන සූත්‍රයටපත් නොවීම හිතා ගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ එදාත් ඒක එහෙමයි. එදා කාලෙත් ඒක එහෙමමයි. ඒ නිසා මේ කග්ගවිශාන සූත්‍රය පිළිබඳ අටුවා සපේන අටුවාචාන් වහන්සේලා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදියට පැත්තකට කරලා තියෙනවා. මේ සාමාන්‍ය සහත් බෝධිය පතන අයට මේ කියවන්න ඕනේ මේක සම්මා සම්බුද්ධත්වයේ පතන අයට කියවන්න ඕනේ යම් කිසි කෙනෙක් පසේ බුද්ධත්වයේ පතනවා නම් තනිවම නිවන් ලැබලා කාටවත් බඳ නොකිය තනියම පිරිනුවම් පාන જાතියක් විදියට නේ අපි පසේ බුදුරජාණන් වහන්සේ හඳුලා තියෙන්නේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථාවල් විදියට මේක සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ ගාතාවල් පොඩ්ඩක් විස්තර කරලා බැලුවොත් හරුවචනාසිගේ අනිකුත් සූත්‍ර වලින් දක්වන කරුණු අනුව ඒකේ සාමාන්‍ය අනිකුත් සූත්‍ර වල තියෙන කරුණුම තමයි ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පෙන්වන්නේ කියාගන්න බැරි දෙයක් එතන නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගොළු බුද්දේ ගොළු බුද්දෙක් වෙන්න ඕන කමක් නැහැ මේ ගාතාවල අර්ථ තියෙනවා. නමුත් අර්ථ මෑත කාලේ මතුවෙලා නැත්තේ උගව දෙනෙක් මේ ඒකෝචරය කියන එකට බයයි. තනිව හැසිරීමට බයයි. ඝන සංගණිකාවට තමයි දේශපාලන අපි ව්‍යවස්ථා හදාගන්නේ. ඝන සංගණිකාවට තමයි අපි ආර්ථික ප්‍රතිපත්ති හදාගන්නේ. ඝන සංගණිකාවට තමයි අපි සමාජික ප්‍රතිපත්ති හදන්නේ. ඒක liverලා කණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳීගෙන ගතකරන ඒ ජාත්‍යන්තර සමිති සහ ඒ සංවිධාන දීලා තියෙන ලනුව කොච්චර සරද කියනවනම් පුද්ගලයෙකුට තේරෙන්නේ නැහැ සමිතික සමාගම ගත කිරීමත් අපායත් අතර වෙනසක් නැහැ කියලා. සබාවක ගත කරන්න වෙනව නම් අපාය තමයි. ඒකයි කතා කරන්න දෙයක් නැහැ. තනිව නම් බ්‍රහ්ම දෙන්නෙක් නම් දිව්‍ය තුන් දෙනා නම් ගම හතර දෙනා නම් කෝලාහලයි. මේක තමයි බුදුරජාණන්සේගේ ඉදිරිපත් කිරීම. ඒක නිසා මේ භ්‍රමචරියක් අවශ්‍ය නැ. බ්‍රහ්මෙක් වගේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන නම් ඒකෝචරේ කංග විශාන කප්පෝ කංග වේනගේ අඟ වාගේ. කංග වේනට විතරයි ලෝකේ එක අඟක් තියෙන බලවත්ම සතා කංග වේනගේ අඟ වාගේ තනි වෙන්නේ කියලා ඒ වගේම මාතංගණන් හස්ති රාජා වගේ රැලින් වෙන් වෙලා තනිව හැසිරෙන්න කියලා කියනවා. කාන්තාවගේ අතර දාපු තනි වලල්ල වගේ තියෙන්න අරින්න කියන වලලු දෙකක් එකතු වෙච්ච ගමන් ගෝසාව. සටසට ගාලා සද්ද ඇහෙනවා. තනි වලල්ලේ සද්ද නැහැ. ආන මේක බුදුරජාණන් වහන්සේ පෙන්නුවට පසු කාලීන බුද්ධ ධර්මයේ බුද්ධ ආගමක් බවට පත් වෙනකොට ඇති වෙච්චි මලකට කාපු ලකුණක් තමයි මේක ඝන සංගණිකාවට දාගත්තා. ලක්ෂයේ පිංකම් දෙලක්ෂ පින්කම් කරගෙන මහා ජන සමූහ එකතු කරගෙන ඒ කරන වැඩ බුද්ධ ආගම කියන ලේබල් එක අරතේ සිද්ධ වෙන්නේ. එතකොට එවැනි බණකදී එවැනි පූජාවකදී මේ වගේ බණක් එහෙම කිව්වොත් ඉතින් උගුරකට හිර වෙනවා. කඩුවක් ගිලින්න ගියා ගිලින් ගියා වගේ වෙනවා. නමුත් අපට මිනිස්සන් වගේ තැනක අපි ලෝකෙට කෑකොස්සන් ගහන්න යන්නේ. අපි අපගේ නිරවුල් මාර්ගය සුද්ධ කරගෙන යනකොට අපිට මේ කග්ගවිශාන සූත්‍රය, අනිකුත්තර රතන සූත්‍රය, කර්ණිමිත සූත්‍රය, මංගල සූත්‍රය වගේම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා ආරාධනාවක් ලැබුණා මේ කග්ගවිශාන සූත්‍රය අපි ඉදිරියට තියාගමු කියලා. ඉතින් ඒක අපි මේ වෙනකොට අවස්ථා 29ක් පහු කරලා තියෙනවා. ગાථා 29ක්. අද 30 වෙනි ગાතාවේ තියෙන්නේ ඒකේ ඍජුවම මේ කාය විවේකයට වගේ ඕහාරීත්වාන ගිහි ව්‍යංජනානි. හරර දාමනවා, බහාලනවා කියන එක තමයි ඕහාරීති කියලා කියන වචනේ සඳහන් කරලා තියෙන ඕහරති කියන වචනේ තියෙන්නේ. ඉතින් කිස්සවලු බා කිස්සවලු හැර කියන එකයි සාමාන්‍යයෙන් මේ මේ පැවිදි වෙනකොට පෙන්වන ලකුණ. ඒක නිසා ගිහියෙක් පැවිදි කරන්න ඉස්සරලා මේ කෙස්රවුළු බාන උත්සවය විශාල ලොකුවට සලකනවා මේ පැවිදි වෙන පුද්ගලයාගෙත් වෙනසක් දක්වන ලකුණක් විදිහට මොකද කේසා ලෝමානකා දන්තා තචෝ කියලා නෙමෙයි දෙතිස් කුණේ පටන් අරගන්නේ මේ කේසා ලෝමා වලින් තමයි අපි අලංකාරණය කරන්නේ කෙස්ලොම් හැර දානවා කියන්නේ හිසේ කෙස්ට උඩු බහනවා කිව්වට පස්සේ ඒ පුද්ගල පැහැදිලිවම කැපී පෙනෙන කෙනෙක් වඩටපත් වෙනවා අලංකරණය හරහා නෙවෙයි තිබිච්ච දේවල් අයින් කිරීම හරහා. ඉතින් ඒ නිසා මේ කෙස්සවුළු බාන උත්සවය කුරග්ගේ හේව අරහත්නම් අපාපුණී කියලා ඔය මහා පිං ඇති කුලදරුවන් පැවිදි පිංකමේදී කෙස්සවුළු කපනකොටම මේ කේසාලෝමානකා දන්තා කියලා දෙන මේ තචපංචකය සිහිපත් කරනකොටම කෙස්සවුළු බාල ඉවර වෙනවත් එක්කම රහත් වෙන තරමට බොහොම සංවේග ජනකයි සංවේදී මේ ඉසරවුළු බාන උත්සවය. ඉතින් ඒ ඉසරවලු බාන උත්සවයේ බාන ඉසරවලු බාන කෙනාටත් බලන කෙනාටත් <coughs> ඉසරවලු පෑමට ලක් වෙන කෙනාටත් විශේෂයෙන් ලක් වෙනවා හැබැයි මේ <coughs> හරි රාම හරි ක්‍රිෂ්ණාවට ඉස බානව නෙවෙයි. එනතු මේ පාලි පෙළ පාලි යන්න පිහිස බානව නෙවෙයි පැවිද්ද සඳහා ඒකට කියන ඕහාරයිත්වානි ගිහි ව්‍යංජනානි. මේ ඕහාරයිත්වානි කියන එක කේසමස්සු කියන වචන දෙකයි සඳහන් කරලා තියෙන්නේ. කේසමස්සු කියලා කියන්නේ කෙස් ඉසකෙස් ඊට පස්සේ මස්සු කියලා සඳහන් කරලා තියෙන්නේ මූණේන දැලි රැවුල් උඩු රැවුල් යට රැවුල් දෙකට මස්සු කියලා සඳහන් කරනවා ඒකේස මස්සු ඕහාරීත්වාන කියලා තමයි තියෙන්නේ මේකේ ගිහි ව්‍යංජනානි කියලා තියෙනවා ඒකට අනෙකුත් ගිහි ඇඳු අයින් කරලා මේ පාරුපණය කහට සිවුරක් කරේ දාගන්න එකට ඒ කියන්නේ ඇත්තටම ඉසරවුල් බාලා ඒකේනා ගිහි ගඳ යන්න කියලා උඹස් මැටි කහයි ඒකට තලලා මුළු ඇඟ පුරාම ගාලා නාවනවා. ඉස්රාවුල් බෑවට පස්සේ අර ඉස්සර ඉස්රාවුල් බාවම හරියට කොණ්ඩේ කපනකොට මේ ඉසි ඔලුව කැපෙනවා. මොකද මේ වගේ උපකරණ තිබුණේ නැහැ. බෝතල් කට්ටක් අරගෙන තමයි ඉස බාන්නේ. එහෙම නැත්නම් දලිපියක් තිබුණේ ගමටම එක්කෙනෙක් ගාව. ඒ ඇම්බැට්ටයා ගාව. ඉතින් ඇම්බැට්ටයා හොයාගන්න හම්බෙන්නේ නැති නිසා නානා ක්‍රම වලින් කෙස් කැලවීම කරන තුවාල වෙනවා. ඒකේ කහයි උඹස්මැටි ගාලා ගිහි ගඳ යන්න නාවනවා නිකන් සංකේතයක් විදියට. ඒක නැත්තම් කියන්නේ ගිහියෝ ගාව ගිහි ගඳ තියනයි කියලා. ගිහි ගඳ කියලා කියන්නේ තෘෂ්ණාව. ද්විතීයක පුරුෂයා ද්විතීකාව පුරුෂයා ඇත්තකම තමයි ගත කරන්නේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ කසහකාසය වත්තානි පරිචිත්වා කාට වස්රයෙන් ලැජ්ජා ස්ථාන වහනවා. ඒ දෙකට අපි පැවිදි කරනවා. මේකේ තියෙන ඕහාරයිත්තාන ගිහි ව්‍යංජනානි. ඒකට උපමාවක් දෙනවා මේ මේ කතාවට නිදාන වෙච්ච සම්බන්ධයත් එක්ක ගහක් ඒ තමන්ගේ කොළ මල් ඉති අතු සහිත වෙලාවේ gedi තියෙන වෙලාවේ සත්තු ඇවිල්ලා අරක කාලා කොළ කඩලා දාලා ගහට හානි කරනවා පළ ඇතිරුකටනේ වවුල වහන්නේ අන්න ඒ સંદર્ભේ දකින්නවා මේ රජ කෙනෙක් ඉඳලා තියෙනවා සත්ත මාස සාර මාස කියලා බ්‍රහ්මදත්ත රජ කෙනෙක් උග දෙනකොට මේ ජාතක මේ මේ කතාවේ නැත්නම් මේ මේ කග්ගවිචාන සූත්‍රයේ නිදාන කතාව පෙන්නකොට අතීතයේ බරණැස් නුවර විසූ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්ගේ සමය කියලා තමයි පටන් අරගන්නේ. ඉතින් මේ එතන සඳහන් කරන්නේ ඒක රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඊර්තුවකට සැරයක් විශාල වශයෙන් සෙනඟ ලෑස්ති කරගෙන උයනට ගිහිල්ලා උයන් කෙලි කෙලින. යහාර මාසයකට මේ උයන් කෙලි කෙලි නිසා මේ රජුරන්ට හාර මාස කියන නමක් ඇවිල්ලා තියෙනවා කියලායි අටුවචාන් වහන්සේලා සඳහන් කරන්නේ. ටික දවසක් යනකොට ගිම්හානේ ප්‍රථම යාමේ ගස් ගහක මල් ඇවිලා යන පාරේ ගොඩාක් මල් වැටිලා තිබිලා. ඉතින් රජුරෝ මේකට කරන ගෞරවයක් විදියට ඒ මලක් අහුලගෙන තියෙනවා. මලක් අහුලගත්තට පස්සේ රජුරංග ප්‍රධාන ඇමතියක් හිටියලු රජු කරපු මේට දෙයට අපිත් අනුයාත වෙන්න ඕන කියලා එයත් මලක් අහුලගත්තලු. ඊට පස්සේ ඇමති මණ්ඩලයත් අහුලගත්තා. ඔක්කොම අහුලගෙන යනකොට පිටිපස්සෙන් ආපු පෙරහැර සෙබල පිරිසට මල් තිබිලා නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ඝාටන කළ මල් කඩලා අතුත් හානි කරලා රජුරෝ ආපහු එනකොට දැක්කලු අර ලස්සන මල් පෙපිලා තිබුණ ඒ ගහේ ගහ හානි කරලා අතුකොළ ඔක්කොම කඩලා දාලා ඉතින් රජුරු ඇව්වලු මේ මොකද මේ කියලා. ඊට පස්සේ කළා ඔබතුමා අනුගමනය කරමින් ශිළු දෙනා මල්ල හුලා ගත්තා. මල් නැති නිසා කොළ ඇහුලුවා. ඊට පස්සේ ගහට නැගලත් කඩපු නිසා ඊට පස්සේ දැන් ගහ මොනවාක්වත් නැතුව මල් කොළ නැතුව තියෙනවා කියලා. ඒතර රජුරෝ දැක්කොලු ඊතරම ළඟ තියෙනවා ගහක් මල් නැතුව. දැන් යම්මානි දළුව ඇවිල්ලා ඒකට මොකක්වත් වෙලා නැහැ. එතකොට ඒ රජුරෝ කල්පනා කරාලු මේ ගහේ තියෙන වටිනා දේ නිසානේ මිනිස්සයෝ මේ ගල් ගහලා හරි මේ කඩන්නේ පළ තියෙන රුකටනේ වවුල වහන්නේ ඉතින් අර ළඟ තියෙන ගහ වගේ වටිනාකමක් නැතුව වුණා නම් කිසි කරදරයක් නැහැ. ඒ වගේ තමයි මේ රජකමත්. රජකමේ ඉන්නකම් විශාල වස්තු සම්පත් තියෙනවා, අධිකාරී ශක්තියක් තියෙනවා. විනිශ්චය ශක්තියක් තියෙන නිසා හැම කෙනාම ඇවිල්ලා මේ පොඩි දෙයටයි ලොකු දෙයටයි රජුරවන් තමයි කතා කරන්නේ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් රජුරවන්ට ස්පාසුවක්ම නැහැ. රජුරෝ දකීම් පවා මිනිසුන්ට කැමති මොකටවත් නෑ කඩා වඩා ගන්න. ওই රජුරෝ දකින්න හදන්නේ රජුරෝ ළඟ මේ අපි ළඟ නැති මොකක්වත්ම නැහැ. ওই ටිකමයි තියෙන්නේ. රජුරන්ගේ දැකීම පවා මිනිසු ප්‍රිය කරන්නේ කුට්ටිය කඩා ගන්න. ඉතින් රජුරෝ ඒතොලෙත් මේ රජකම තැහැලා දැම්මනම් එතකොට හිතා ගන්න පුළුවන් රජුරෝ මේ රජකම නිසා කොච්චර අවිවේකී තත්වයක ඉඳලා තියෙනවද. උයන් කෙලියට ගියත් පෙරහැරක් පිටිපස්සේ යනවා. රජ්ජුරෝ මලක් ඇහින්දොත් රට්ටු සේරම මල් අහුලනවා. ඉතින් ඒක ඊට පස්සේ ගමේ රටේ තියෙන කොළ ඔක්කොම ගස් ඔක්කොම ඉවරයි. ඉතින් මේක දැක්කට පස්සේ රජුරණ හිතලා තිනවා මේ ළඟ තියෙන ගස්වල මල් නැති ගස්වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ගිහි ව්‍යංජන අතහැරලා පැවිදි වුණා නම් නරකද කියන අදහස රජුරණට අවිල්ලා තිනවා මේ ඇති වෙච්ච විලෝපණය දැකලා. ඉතින් ඒ නිසා මේ රජුරෝ ඒ අපි ළඟ යමක් තියෙනවනම් ඒ තියෙන දෙයට අපි වටේට සෙනග රැස් වෙනවා. ඒ මොක්කටවත් නෙවෙයි මොන්නම හේතුවක්වත් නිසා නෙවෙයි ඔය කුට්ටිය කඩා ගැනීම සඳහා පමණයි. ඒක මේ මේ සූත්‍රයේ අවසානයේ තියෙනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. කෙනෙක් කවුරු හරි භජනය කරනවා නම් සේවනයක් කරනවා නම් කාරණේට තමයි. කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල. මාරුව බල බලා දියට කරකිල්ල. පාළුව පදෙන තුරු දිඹේ කැළඹිල්ල සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල. ඉතින් අත්හට පඤ්ඤා අසුචි මනුස්සයා මනුස්සයා මේ ඉව බල බල ඉව බල බල යන්නේ අර්ථ ශාස්ත්‍රයට විතරයි. රුපියල් වලට වෙන මොකක්වත් නැහැ. අත්හට පඤ්ඤා අසුචි මනුස්සයා නිසා මනුස්සයා අසුචි. ඒ මොකද මේ මනුස්සයාගේ මුළු ජීවිත චර්යාවම හැදිලා තියෙන්නේ අත්හට පඤ්ඤා තමන්ගේ අර්ථ ශාස්ත්‍රය සඳහා. ඉතින් රජුරණ තියෙනවා මයිලඟ මේ රජසප්ප තියෙනකන් හැම එකම පිටිපස්සේ වැටලා. ඒක නිකන් හරියට මේ රජ මීමැසි පස්සේ අනිකුත් සියලුම මීමැස්සෝ ගමන් කරනා වගේ රටේ ඉන්න සුන්දරිකාව හරහා එහෙම නැත්නම් කාගේ සුන්දරී පිටිපස්සේ හැම කෙනෙක්ම පස්සේ වැටලා ඉන්නවා වගේ ඒ ආශ්‍රය සඳහා තියෙන්නේ මම මේ රජසපාත ඇහැරියොත් එහෙනම් මයි පිටිපස්සේ කවුරුත් එන්නේ කියලා රජුරෝ රජසපත් අතහැරියා ගිහි ව්‍යංජන අතහැරියා ඉසරවලු බෑවා ඕහාර ඉත්වානි ගිහි ව්‍යංජනානි ඉසරවලු බාලා ගිහි ව්‍යංජන අතහැරලා සංජාතපත්තෝ අර ගස්කෙඩි මල් සහිත ගහක වගේ ඉඳලා සජ්ජරෝ කියනවා යතෝ යථා පරිච්ඡත්තෝ නිකන් සාමාන්‍ය කොළ තියෙන ගහක් වගේ නිකන් හිටියනම් ඉවරයි. ලස්සන මල් තියෙන, ලස්සන ගෙඩි තියෙන, ලස්සන අතු තියෙන ගහක් වුණොත් තමයි මිනිස්සු එල්ල කැලි කඩාගෙන යන්නේ. මම නිකම්ම නිකක් ගහක් වුණා නේ ඉවරයි නිකන් කැලේ ගහක් කියලා කතාවක් තියෙනවා. ඔය චංචා ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන පොතක් ලියවිලා තියෙනවා කැලේ ගහ. විශේෂ ගහක් නෙමෙයි හඳුන් ගහකුත් නෙමෙයි රත්තරන් ගහකුත් නෙමෙයි මොකුත් නෑ නිකන් කැලේ ගහ. ඒකට කවුරුත් එන්නේ නෑ. ওই ගහට ඕන විදියට යනවා. රත්තරන් නැත්නම් වල්ලපට්ට ගහක් උනොත් එහෙම හොරෙමුත් කපනවා. බේරන්න බෑ. ඒ නඩු නඩු පිට නඩු ගියත් කපනවා. ඒ මොකද වල්ලපට්ට වල අත්තට්ටේ කියනවා. අර්ථ ශාස්ත්‍රය තියෙනවා කිය. ඉතින් නිකන් කැඳ ගහක් වෙන්නේ එහෙම නැත්නම් නිකම්ම නිකන් තාරකට නැති ගහක් වෙන්නේ අත තියන්නේ කපුකයි. ඉතින් ඒක ඒ ගහ තීන්දු කරන්න. දැන් අපිට උගන්වන අර්ථ ශාස්ත්‍රය හැටියට කොහොම හරි කැපි පෙන්ටෙන්න උත්සාහ කරන්නේ. මොනවයින් හරි දක්ෂකමක් ඇති කරන්නේ. ඉතින් දක්ෂකමක් නැතුව රටේ රට්ටුන්ගේ ජනප්‍රිය භාවය ලක් වෙලා නැතුව අවධානය ලක් වෙච්ච නැති මිනිසෙකුට ඒක ලොකු දෙයක්. මේ මමත් කෙනෙක් මමත් කැපිපේන කෙනෙක් කිය. ඒ නමුත් අපිට රජුන්ගෙන් අහන්න වෙනවා ප්‍රධාන නළුවන්ගෙන් අහන්න වෙනවා අගමැතිලාගෙන් අහන්න මොන තරම් දුක්ඛිත ජීවිතයක්ද ගත කරන්න කියලා. වෙලාවට වැසිකිලි කරන්නේ නැහැ. වෙලාවට කැසිකිලි කරන්නේ නැහැ. නාන්න කියන්නේ නැහැ. තමන්ට ඕන විදිහට තමන්ගේ කයත් එක්ක ජීවත් වෙන්න වෙලාවක් නැහැ. මොකද හැම වෙලාවෙම උත්සව. හරි ඇවිල්ලා මෙයා කියනවා මෙයා කියන උත්සව සභාවට ගත කරුවට පස්සේ ජීවිතේ නැති ඒගොල්ලන්ට අර ඉල්ලපු නිසා හම්බ වුණා. හම්බුණාට පස්සේ තේනවා හම්බෙලා තියෙන අපායක්. හම්බෙලා තියෙන දඬුවමක්. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්මදත්ත රජුරංග මේ කතාව රජුරණ සීමා වෙච්ච කතාවක් නෙවෙයි මේ ජනප්‍රිය භාවයේ ඉල්ලන්න බලාපොරොත්තු වෙන තාම නොලැබිච්ච පිරිසට අමුතු බණක් ඒක නිකන් කියනවනම් මරණයට බයේ ගත කරන හැම මිනිස්සෙකුටම මැරිලා මරණ පැයේ අත්දකපු ලැබපු කෙනාට කියන්න පණිවිඩයක් තියෙනවා. ඔකට බය වෙන්න දෙයක් නැහැ. මරණයේදී සියලුම කරදර ඉවර වෙනවා. සුන්දර තැනකට යනවා. ඔකට බය වුණොත් උඹලා ජීවත් වෙන්නෙත් නැහැ. මරණය කියන්නේ ඊටාම සුන්දර දෙයක් ඔය බදාගත්ත ඔක්කොම දේවල් ඉවරයි. ඊට පස්සේ බුදුම සාන්තියක් තියෙන්නේ කියලා. නමුත් කවුරු හරි ගිහිලා කිව්වොත් මම මරණපෑය අත්දැකීම් ලැබලයි මේ කියන්නේම කියලා. ආ ඒක යාට විතරයි අපිට නෑ. අපිට නම් මරණවා කියන එක මහාරාන්තික දුකක්. ඒ නිසා මේ ඔක්කොම සැලසුම් කරන්නේ මරණය නතර කරන්න. නැත්නම් මරණයේදී එන කරදර නැති කරන්න. අපි ජාජරු ඇති කරගෙන පොත්පත් ලියාගෙන බැංකු ගිණුම් ඇතු කරගෙන තියලා තියෙන්නේ ඒ මරණ පැයේ නද්දකීම් නැති කරගන්න. නමුත් මරණය කියන්නේ සුන්දර දෙයක් කියලා තේරුම් ගත්ත දවසේ මොන නැටුන්ද කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඔව් කවුද පිළිගන්නේ? ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයේ විරුද්ධයි. ඒ මරණ පැයේ ලැබෙන අද්දකීම් මේ වෛද්‍ය ශාස්ත්‍රානුකූල විස්තර කරන්න. මොකද විස්තර කරුවොත් වෛද්‍ය ශාස්ත්‍රය ඉවරයි. මොනම දෙයක්වත් ඕන කරන්නේ සුව වෙන්න. අවශ්‍ය කරලා තියෙන විශ්වාසය විතරයි. මරණ බය අද්දකම ඔක්කොම කියනවා 100%ක්ම සුවයක් අපි ලැබුවා හිතට ඇතිවෙච්ච විශ්වාසය නිසායි කියලා. ඒ සමහර වෛද්‍යවරු මේ අතරමැද වෛද්‍ය ශාස්ත්‍රයේම යොදලා මේ මරණපයේ අත්දැකීම් වලට සුවද බවක් දක්වලා තියෙනවා. මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම. ඒ සියලු දෙනාගේම වාර්තා සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා. කිසිසේත්ම ඔප්පු කරලා නැහැ. ඔප්පු කරලා තියෙන විස බීජනාශක පාවිච්චි කරන්න ඕනේ, වේදනානාශක පාවිච්චි කරන්න ඕනේ, අපේ බේත් පාවිච්චි කරන්න ඕනේ, අපේ දොස්තර කෙනෙක් අස්සම් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේක කොච්චර විහිළුවක් කරගෙන තියනවද කියනවනම් ලෙඩා මලක් දොස්තර අස්සම් කරුවේ නැත්තම් මරණ සාතිකට ඌ මැරිලා නැහැ. දොස්තර අස්සම් කරන්න ඕනේ මැරෙන්න. ඒ වගේම ලෙඩා පණ තිබුණා දොස්තර අස්සම් කරුවොත් මරණයි කියලා අනිවාර්යයෙන් මෝචරයට දාන්න ඕනේ. මෝචරයට විඤ්ඤා නැගිටලා ගියාට කරන්න දෙයක් නැහැ. දොස්තර ලීලා අස්සම් කරලා ඉවරයි මෙයා මැරණයි. එහෙම විකාරයක් අද තියෙනවා. දැන් ඉන්නවා එහෙම මොචරින් නැගිටලා ගිහලා ළමයි හම්බෙච්ච ඊට පස්සේ ජීවිත ගත කරපු අම්මන්ඩිලා ඉන්නවා ඒ ඇක්සිඩන්ට් එක වෙලා මැරිලා දොස්තර අසං කළා මොචරියට දාලා මොචරියට ලෙඩා කේන්ද්‍රේ ගාලා නැගිටලා යනවා ඊට පස්සේ ආයෙ පැවිදි පෞද්ගලික ජීවිත ගත කරලා ගත කරනවා ඉතින් මෙහෙම දෙයක් කරලා තියෙනවා ඒක නිසා රජ කෙනෙක් මෙහෙම කියනකොට අපිට හිතෙනවා මේ අතීතයේ විසු බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් මෙහෙම කියලා තියෙනවා බරණැසි විසූ. ඒ නිසා අපිට අදාළ නැහැ කිය. අපිට අදාළ නැත්තේ මොකද? අපිට රජුරුවන්ගේ තරම් ජනප්‍රියතාවයක් තව ලැබිලා නැති නිසා. ලැබිච්ච දවසට තේරෙයි එහෙම කරුණයක් එහෙම මාර ගෝස්තරයක් වෙන ලෝකයක් නැහැ දඩුවමක් ඒවයි කියලා. නමුත් රජුරෝ ඒක බොහොම ආඩම්බර දෙයක් විදිහට පෙනී තියාගෙන මේ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා රජ කෙනෙකුට කවදාහකවත් වෛශ්‍යාවක් නැතුව ජීවිතය සම්බර කරන්න බෑ මම් පාරන හොරෙක් නැතුව රජකම් කරන්න බෑ කියලා. රජුරුවන්ගේ ජීවිතේ බැලන්ස් වෙන්නේ මම් පාරන හොරෙක් වෛශ්‍යාවක් ඒ නිසා මේ තුන් දෙනා රැයට ඉන්නේ ඔබ වෛශ්‍යාව ගැන දොස් කියනකොට පරිස්සම්බයන් රජුරණ උපේතමක් ගහනකොට <clears throat> මේ වෛශ්‍යා නිසා ගමේ රටේ සදාචාර පිළිවෙන කියලා හැන්දාට වෛශ්‍යාට ඒ පණිවිඩය හම්බෙන්නේ රජුරණගෙන්මයි. ඔබ මම්පාරන හොරෙක් ගැන පේතමක් ගැහුවොත් රජුරවන්ට රජුරෝ මාර්ගයෙන් මම පාර නෝරාට යනවා අන්න අහවලා උඹට විරුද්ධව පෙත්සමක් ගාලා දෙනවා පරිසම්බයක් කියලා. ඉතින් හොරා ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා පැහැදිලිවම පිස්සංගාහනය කරනවා. ඉතින් පිස්සංගාහනය කරන බලාපොරොත්තු වෙනවා යකෝ කොහොමද මේ සාන්ත්‍රණේ වැඩ කරන්නේ? වැඩ කරන මේ තුන්දෙනා එකට බුදියන්නේ රැට. රජුරෝයි වෛශ්‍යාවයි මම පාර නෝරායි. ඉතින් ඒ කියන්නේ ඒ දෙන්නගේ සහයෝගය නැතුව රජුරන්ට මානසිකත්වයක් තියාගන්න බෑ. ඒ තරම්ම දවසකට කරදරයි. රජ ගෙදරත් කරදර, රට්ටුන්ගෙත් කරදර, ඇතුළෙත් කරදර, පිටත් කරදර. ඒ නිසා රජ කෙනෙකුට රජ කෙනෙකුට සතුන් මැරුවා කියලා කවදාවත් අකුසල් වෙන්නේ නැහැ. මොකද රාජ්‍යන රජුරෝ සත්තු රජුරෝගේ සත්තු. ඒ නිසා පරපර ගහතේ නෙමෙයි මගේ සත්තු. හොරකම් කරාට දෙයක් නැහැ මුළු රාජ්‍යෙම මගේ. කාමීත්‍යචාරයක් නැහැ ඔක්කොම ගෑනු මගේ. බොරු කියම නැහැ රජුරෝ කියන හැම දෙයක්ම විවස්ථාවක්. මත්පැන් පානයක් නැහැ. ඒක රජුගේ රාජ්‍ය තන්ත්‍රයේ අවශ්‍යතාවය. ඒක පස්පව් කඩන්න බෑ රජුරට. රජුර කැඩුවට පස්පව් වෙන්නේ නැහැ. ඉතින් ඉන්සාර රජුරන්ට ලයිසන් එකක් හම්බ වෙනවා. ඕන තරම් පස්පව් කඩන්න පස්පව් කරන්න. ඒ නිසා හික්මීමක් පිළිබඳව රජුරන්ට කතා කරන්න බෑ. කාමයටමයි රජ වෙලා තියෙන්නේ. ඒක නිසා රජකමට ගියාට පස්සේ බුද්ධ ධර්ම ගැන අහන්න හම්බුනොත් බිම්බිසාර රජුරෝ විතරක් ධාර්මික රජ කෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ නම් කරා සෝවන් වෙලා කටයුතු කරපු නිසා ඒ නිසා මේ දෙක දෙකක්. ඉතින් අපිත් මේ අපේ ලෝකේ රජ වෙන්න හදා. ඒ රජ වෙන එකේ පාවාදීමක් තමයි ගිහි ගියර යනවා කියන්නේ. ඒ රාජකම් අනම්බරම් මොකුත් නැහැ. මේක අතහැරලා දාපන් පුළුවන් නම්. අතහැරලා දාන්න පුළුවන් අපිට අවබෝධය තියෙනවා නම් මේ අපි අල්ලගන්න හදන්නේ කටුකම්බියක්. ඕක හීරෙනවා එහෙම නැත්නම් රජුණා වගේ ළමන්ට අවශ්‍ය දේ ලැබුණාට පස්සේ ප්‍රධාන දනුවක් බාටපත් වෙනවා. ඒත් කරගන්න බෑ. හරියට මරණය අත්දකලා මරණය ගැන කියන කෙනාට මරණය කියන්නේ සුන්දරම දේ ජීවිතේ. නමුත් කාටද කියන්න ගියාම හැම කෙනාම ප්‍රතික්ෂේප කරනවා. මේ යක්ෂයා මේ පිස්සු කෙලිනවා කියලා. මොනවද මේ කතා කරන්නේ කියලා. අපිට මරණ බය තමයි ලෝකේ තියෙන ප්‍රධානම බය. මැරිලා ගොඩාක් මනුස්සයෙක් කියන ලෝකේ තියෙන සුන්දරම වස්තුව ඒකයි කියලා. ඊට පස්සේ මනුස්සය කතා කරගන්න බැරි වෙනවා. මේ නිසා වෙන්න ඇති අටුවාචාරින් වහන්සේලා මේක මේ පසේ බුදුරජාණන් වහන්සේලාට කොටු කරන්න හදනවා. නමුත් පැවිද්දෝ ඉන්නවා මේකේ මේ පිරිසේ භාගයකට වැඩිය. පැවිදි වෙන්න කැමති ඇත්තොත් ඉන්නවා. පැවිදි පිළිබඳ විරුද්ධ නැති ඇත්තොත් ඉන්නවා. ඒ ඇත්තන්ට නම් මේක සුභාසින්සනයක් නෙලපු මල් භාජ මල් භාජනයකට පැන් හිනවා වගේ. තේරෙන පටන් අර ගන්නවා. මෙව්වා කවදා හරි හෙලියට එළියට එනකම් මෙව්වා පිළිබඳව නියම අගය ආඩම්බරේ එනකම් අපි කරන භාවනා කවදාවත් හරියන්නේ නැහැ. උගුරට උරා බෙහෙත් කාලා ඇති වැඩක් නැහැ. උගුරට දැනෙනවා බෙහෙත් කනකොට ඒකේ ප්‍රධානම දේ තමයි ඔය තියෙන විවේකයේ සකයා ගැනීම. මේ කියන්නේ අඩු ගානේ මේ කායි විවේකේ. තමන්ට ඕනෙලාට පැත්තකටලා මේ වෙලාවට වැසිකිලි කරන්න කැසිකිලි කරන්න වෙලාවට තමයි විවේක ගන්න පුළුවන් තත්ත්වේ. ඒකත් නැත්තම් මොන කැඹිරිල්ලද කියලා බලන්න. මම අවුරුදු 36 වෙනකන් ඉඳලා තියෙනවා. මට මතක් වෙනවා දැන් ඒ දවස්වල වැඩක් කරන්න ගියාම හදිස් මූත්‍රා කරගන්න බැරුව මූත්‍රා කරාට පස්සේ මූත්‍රා බොක්කේ පිටතර මූත්‍රා එකතු වෙලා තියෙනවා කියලා හැරෙන්න බෑ මට. අන්තිම මොහොත වෙනකන් වැඩ. ඉතින් මෙතන එකතු වෙනවා එකතු වෙනවා එකතු වෙනවා අනිකාන වැසිකිළියට ගියාට පස්සේ ඒ මූත්‍රා පිට වෙනකොට හිතෙනවා මැරෙනකම්ම මූත්‍රා කර කර ඉන්න වෙයි කියලා. ඒ තරම්ම මුත්‍ර බොක්ක පිළිලා. වැසිකිළිය කරගන්න අවශ්‍යතාවය තියෙනවා. එක එකන එක එක හිතනනේ මේක ඉවර කරලා ගියොත් හොඳයි කියලා අන්තිමට වැසිකිලි කියලා වාඩි වෙන්න ඉස්සලා එළියට යන තරම් පිළිලා. අන්තිමට මේ දෙක නිසා හැදෙනවා ලෙඩක් මොනම වෛද්‍ය සාත්‍රයකට හොයන්න බෑ. වෙලාවට වැසිකිලි කරේ නැතිනම් වෙලාවට මල පහ කරේ නැති නිසා අද තියෙන ශිෂ්ටාචාරයට හැදිලා තියෙන ප්‍රධාන රෝග ඔය වෙලාවට වැසිකිලි කැසිකිලි කරපු නැති නිසා බුදුරජාණන්සේ කියනවා jigacchā paramarogā ලෝකේ තියෙන ලෙඩ දෙකයි වැසිකිලි කැසිකිලි කිරීම පමණයි. මේ දෙකවත් අද ශිෂ්ටාචාරය නිසා මිනිසුන්ගේ වෙලාවට කරන්න බෑ. වැද්දට ප්‍රශ්නයක් නැහැ. කුරුල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. තිරිසනුන්ට ප්‍රශ්නයක් නැහැ. ඔය වැසිකිලි කැසිකිලි කිරීමට කුරුල්ලන්ගේ තියෙන ඊටාම කුඩා මහන්තරයක් ඒකට ආපු ගමන් පියාඹන ගමන් වුණත් හලන්න පුළුවන්. අසුචි මුත්‍රා දෙක එකතු වෙලා තියෙනවා. උන් පියාසට ගමන් හලනවා. ඉතින් උන් කියනවා අශිෂ්ට જાතියක්. මේ කුරුල්ල වගේ ඉන්නව. ජොලියේ ඉන්නව. අපේ මිනිසුන්ට කක්ක කරන්න ඕලාවේ ආණ්ඩුව කක්කුසිය හම්බ නොවුනොත් ගෙදර එනකන් විදවන විදවිල්ල දිහා බලනකොට ශිෂ්ටාචාරයට අමුඩ ගහගෙන කරන සෙල්ලම් පැවිදි වුණාට පස්සේ තමයි තේරෙන්නේ අවශ්‍යලාට වැසිකිලි ගැතිලවත් කරන්න පුළුවන්. ඉතින් මේ මනසට මනුස්සකම හිරිනවා. එහෙම නැත්නම් මේ තද කරගෙන හිර කරගෙන මේ කරන වැඩවලදී ඒ අපිට තේරෙනවා අපේ ශිෂ්ටාචාරය අපි හදාගත්ත එකම නැත්නම් මේ ගණයා කරේ බැදිලා කුලයා කරේ බැදිලා ගත කරනකොට ඒ කරපු ජීවිතේ මට හොඳට මතක් වෙනවා මේ දැන් ගත කරන ජීවිතේ අවශ්‍ය වෙලාවට වැසිකිලි කරන්න පුළුවන් අවශ්‍ය වෙලාවට කැසිකිලි කරන්න පුළුවන් ඒක තමයි රජකම කියන්නේ ඊට වැඩි සම්පත්තියක් ඇත්තේ නැහැ නමුත් ඒක අපි හිතනවා මේ සමාජශීලී වෙලා ජනප්‍රිය වෙලා ඒ දෙක කැප කරාට කමන්නේ නැහැ අපිට හම්බෙන්නේ මේ විවේකයේ කියලා. නමුත් මේ රජ්ජුරවඬ වැටෙනවා. මේක අතහරින්න පුළුවන් නම් ඕ හරිත්වානි ගිහි ව්‍යංජනානි කාසාය වත්තානි. කහට වස්ත්‍රයකින් අබිනික්කමිත්තා. කහට වස්ත්‍රයක් ඇඳගෙන මට නික්මෙන්ට නැත්තම් ඒක කංග වීනගේ අඟ වගේ මාතංගනං හතිරාජා වගේ මට ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඔය අශෝක රජුරෝ මරන්න බැරි වෙච්ච සහෝදරෙක් ඉතුරු නම් 30 කියලා එයා මරා ගන්න බැරි වුණේ රජකම් ගැනීම සඳහා 100ක් විතර මැරුවා. මරලා තමයි ඡණ්ඩාශෝක රජ වුණේ. ඒතර මෙයා පැවිදිලා හිටියේ. ඒ ඊට පස්සේ හාමුදුරුවෝ පස්සේ උදව් කරා අශෝක රජුගේ ධර්මාශෝක වුණාට පස්සේ ඉතින් ඒ හාමුදුරුවන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා. ලොකු සාන්තින කාලේ මට මතකයි රාමුවක් හදලා තියාගෙන හිටියා. අහම්බන්දාමි සන්නාහං පවිසිසාමි කානන. අපත්තා යෝගක්ඛේමං නනික්ඛපාමි කානන. මම මේ සන්නාහය බැඳ ගන්නවා. ඒ කියන්නේ මම මේ සිවුර දා ගන්නවා. මම යනවා කැලේ ඇතුළට. කෙලස් කපලා මිසක්ක මං ආයේ නැහැ කැලෙන් එළියට. එහෙමයි කියලා මේ සිවුර දාගන්නේ සන්නාහයි කියලා කියන්නේ යුද ඇඳුමට යුද හැට්ටෙට මම මේ සන්නාහය බැඳ ගන්න මම කැලේට යනවා. මේ මගේ කෙලස් කපන්න නැතුව මං ආයෙ එළියට එන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ සිවුර අඳින්නේ සෙබලෙත් යුද්ධයට අඳින්න යුද්ධයට යන්න යුද ඇඳුම් අඳිනවා වගේ ඒකේ දන්නව ප්‍රයෝජනේ මේ මේ කහවස්සේ අඳිරේකේ ප්‍රයෝජනේ දන්නවා ඊට පස්සේ ඒ කහවස්සේ දකින්න දකින්න හැම වෙලාවෙම අබිනිෂ්ක්‍මණය සී වෙනවා Tamanda සී වෙනවා ලෝකයට සී වෙනවා කාමභෝගී පුද්ගලයා මේකට දොස් කියනවා මෙච්චර ඇහැ කන ජීවනාශය රූප ශබ්ද ගන්ධ රස තියේදී ඔක්කොම රස විඳලා රසාස්වාදයක් මෙලෝ වශයෙන්ම ගන්න පුළුවන්කම තියේදී මේ අකාලික වූ මත්තර දෙන්නම් කියන සැපක් වෙනුවේ මේ වර්තමාන සැප නාස්ති කරනවා කියලා. ඉතින් මේ සමිද්ධි කියන මහා ලස්සන රහතන් ස්වාමීන් වහන්සේ නමක් නේදලා තියෙනවා. ඊටාත්ම තරුණ කයක් ඇතුව ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නාලා ඇඟ වේලෙනකන් අඳින විතරක් ඇඳගෙන අවුව තපින වෙලාවට මාරයවිල කිව්වලු උඹ මේ තරුණ ඇඟක් තියාගෙන මේ වර්තමානයේ කාලික වශයෙන් ලැබිය හැකි සැප සම්පත් අතහැරලා මත්තර දෙන්නම් කියන මේ අකාලික සැපක් අකාලික නෑ වර්තමානයේ අකාලිකව ලබහාගතයේ කාමසැපයේදී පස්සේ කාලේ දෙන්නම් කියන නිවනක් වෙනියම මොනකටද කරදර විඳින උඹට තේරෙන්නේ නැද්ද උඹේ තරුණ කයින් වැඩ ගනින් කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම ඇත්තටම අකාලිකත්වයේ අතහැලා කාලිකයට යන්න හදනව නෙවෙයි මම අකාලික වූ ධර්මයේ ක්‍රියාත්මක කරන දන්නේ මේ ජීවිතේම රහත් වෙන්නයි. උඹයි කියන කාලික දේ නෙවෙයි අකාලික කියලා කියන්නේ. කාලික කියලා කියන්නේ අකාලිකයට. උඹ කියන අකාලිකයට නෙවෙයි අකාලික කියන්නේ කාලිකයට කියලා මේ ශාංශ උත්තර දෙනවා. මොකද පැවිදි වෙනකොට දන්නවා පැවිදිනේ මොකටද කියලා. මේ ළඟදී ඔය සංවිධානයක් තියෙනවා වෙනමම මේ කතෝලික ආගමට හරව ගන්න පුළුවන් ඇත්ත කොහෙද ඉන්නේ කියලා හොයන සංවිධානයක්. ඒ මේ ඒ සංවිධානයෙන් දැනගෙන තියෙනවා ලෝකේ බෞද්ධ සංවිධාන 635ක් තියෙනවා. මේවට පහර ගහනවා නම් මෙන්න මේ තැන් වලට ගහන්න ඕන කියලා. ඒගොල්ලෝ වෙනම සමීක්ෂණ කරනවා. ඒකටයි ඔය ඇවිල්ලා මේ පැවිදි වෙලා ඉඳගෙන බලන්නේ. ඉතින් බලනකොට ඒගොල්ලෝ දැකලා තියෙනවා බුරුමේ ගිහිල්ලා ඒ හාමුදුර කෙනෙකුට කිව්වොත් එහෙම මම කතෝලික ආගමේ ඉඳලා ආවි සංසය විපස්සනා කරන්න කැමතියි කියලා එයාට මුල් තැන දෙනවා. මම පැවිදි වෙන්න කැමති කියපු ගමන් ආයිස්සල්ලාම පැවිදි කරනවා. පැවිදි කරලා ටික කාලයක් ගියාම ගෝලියෝ ටික ඔක්කොම දෙනවා ඉංග්‍රීසි උගන්වන්න කියලා. ඉතින් මේ මනුස්සයා ගිහිල්ලා කියනවලු මේ හොඳම ඉංග්‍රීසි තියෙන බයිබලේ ඔයගොල්ලෝ කැමැතිද මේ ඒක මුල් කරගෙන උගන්නන්න. ටික දවසක් ගියාට පස්සේ පොඩි ආමතුරු ඔක්කොම බයිබල් කතා කියනවා. ජීගෙන තු බෑනේ ඉංග්‍රීසි කරන හොඳ ඉංග්‍රීසි කියන එකනේ මේ 70 සංවිධානය කරන්නේ කියලා ටික දවසක් ගිහිල්ලා ඒ කට්ටිය ආලා දෙන ආමතුරුන්ගේ පොඩි පැටවුන්ගෙන් දැන් ඕගොල්ලෝ පැවිදුණියයි කියලා. ඒකෙක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා පැවිද්දෙන් කුමක් ලැබුණොත්ද සතුටු වෙන්නේ කියලා. ඉතින් ඒ කට්ටිය කියලා තියෙනවා මට පොඩි ප්‍රමාණයේ ලැප්ටොප් එකක් ලැබුණොත් නිවනට එහා. එහෙනම් උගාකල් පාවිච්චි කරන්න පුළුවන් කාබන් පෑනක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කාබන් පෑනක් ලැබුණොත් අපි නිවනේ ඔක්කොම අපිට ඕන දේ ලැබිලි ඉවරයි. ඉතින් ඒගොල්ලෝ හැතවේ සංවිධානයට report කරලා තියෙනවා මේ කට්ටියට මේ ටික දෙනවා නම් ඒගොල්ලෝ නිවන නෙවෙයි පැවිද්ද නෙවෙයි බුද්ධ ධර්මනේ ඕන දෙයක් අප කරන්න ලෑස්ති. මේ ළඟදී ඒ තොරතුරු එළියට ආවා. ඉතින් ඒ නිසා පැවිදි වෙලා ඉන්න සංඝයාවත් දන්නේ නැහැ මේ සිවුර දාගත්තේ මොකටද කියලා. ඉතින් මේ මිනිසුන්ට කවුරු හරි ගෙනල්ලා මොනවාරි දත්තරම් පාට කැල්ලක් පෙන්නපු ගමන් සංඝයා එහෙමනම් ගියෝ ගැන කොමන කතාවද? මේ සංඝයා ඊට පස්සේ බණ කියන්නේ ගියන්නේ. ඉතින් ඒ නිසා මේ පැවිදි වෙන්නේ මේ සන්නාහය බඳින්නේ අසවල් දෙයටද කියලා දැන් නැහැ. ඒක අපරාධයක් නෙමෙයි. එහෙම දැනගත්තේ නැතුව පැවිදුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් පැවිදුණාට පස්සේ දැනගන්න ඕනේ මේක මේ කායික විවේකයක් සඳහා පැවිදි වෙන්නේ. මේක අපි මානසික විවේකයකට පත් කරගත්තේ නැත්නම් සමත භාවනාවකටවත් අඩු ගන්න යොදව ගත්තේ නැත්නම් නීවරණ ටිකවත් යටපත් කරගත්තේ නැත්නම් ගිහියන්ට නම් අපායේ උඩ කොටස අයිති. පැවිද්දන්ට අයිති යටම යට කොටස. පැවිද්දෙක් ගියොත් යන්නේ අපායේ අඩියම තට්ටුවේ. මිල්ලෝ හටනක් දන්නේ නැහැ. ඒකල පැවිදි වෙලා ආයෙ ගිහියන්ට අභ්‍යාසය අසාර්ථක පැවිදි ජීවිත ගත කිරීම උපදෙස් දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න හැටි කියලා දෙන්න සංඝයා පෙළඹිච්චාම සංඝයා අන්තිමට ගියන්ට ගිහි උපදෙස් දෙන එහෙම නැත්නම් අපි කියන මානසික උපදෙස් දෙන මානසික වෛද්‍යවරයෙක් වෙනවා. හැබැයි හැබැයි හාමුදුරුවෝ සීදීන සාගෙන මරනවා. ඒ මෙව ඇහෙනකොට ඇහෙනකොට මොකද ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සිවුර බැඳගත්තේ මොකටද ඇඳගත්තේ මොකටද මේ කෙස්සවුළු බාන්නේ මොකටද කියලා දැනගන්න මේ වගේ ගාතාවල් අපි පදේ පුත්‍රජාන් වහන්සේලාට කියලා පැත්තකට වුණොත් අපිට මේ පණිවිඩය ලැබෙන්නේ අපිට half boil කණ්ඩ වෙන්නේ මේක full boil තියෙන්නේ මේකේ තියෙන පුළුවන් නම් කාපම් බැත්නම් කාපම් කියලා දීලා තියෙන්නේ ඉතින් අපි දන්නවද මේ පැවිද්දක තියෙන පැවිදි රසය කියන එක හුදේකලාව සඳහායි තියෙන්නේ කියලා මේ පැවිදි රසයේ තියෙන විවේකයේ සඳහායි කියලා මේ පැවිදි රසයේ තියෙන විරාමයක් සඳහායි කියලා. විශ්‍රාමයක් සඳහායි කියලා දන්නවනම් අපි මේ ලෝකයා වෙනුවෙන් කළ යුතු කාරණා තිස්ත කරන ගමන් තමන්ගේ විවේකය තමන්ගේ හුදකලාව සකස් කර ගන්න බැරි නම් ඒ පැවිද්දා පෙරති ආදර්ශයක් වෙනවා. ඒක සඳහා අඩු හොඳටම හොඳටම යථාර්ථ වශයෙන් පෙන්වනකොට සරුවචාන්සේ පෙන්වන්නේ මේ චේතනා සියල්ලම නතර කරන්න පුළුවන් නම් සංස්කාර විසංඛාරගත කරන්න පුළුවන් නම් හිතෙන් එතකොට ඒ හිත අහිංසක වෙනවා. කිසිම ප්‍රාර්ථනාවක් කිසිම අදිෂ්ඨානයක් කිසිම එළඹීමක් කිසිම අල්ල ගැනීමක් නැති උපය උපාදාන අදිඨාන අබිනිවේෂ අදිඨානාබිනිවේෂානුසය මොනක්වත් නැති මේ ජීවිතය ලස්සන වචනයක් බුදුහාමුදුර යොදලා තිනවා අහිංසකයි කියලා. අහිංසකා යෝ මුනයෝ මේ මුනිවරු අහිංසකයි අහිංසකේ කාටවත් හිංස කරන්නෙත් නැහැ. Tamanට හිංස කරන්නෙත් නැහැ. කරගන්න බැරි දේවල් ප්‍රාර්ථනා චේතනා වශයෙන් ඉදිරිපත් කරන දැඩි අසහන සහ මානසික ආතති ඇති කරගන්න නැතුව. ජීවිතය කියලා කියන්නේ දැඩි මානසික අසහනයක් ආතතියක්. මොකද මේ දේ මේ දේ ලබා ගැනීමට ඇති කරගත්ත චේතනාව වගේ. ඉතින් මේ චේතන නැත්තම් ඒ ජීවිතය ඇත්තරම ජීවත් කරවන්න අමාරුයි. දැන් අපි භාවනාවේදී පැවිද්ද හෝ භාවනාදී කරන්නේ මේ චේතනා නොකර බැරි හරිය විතරක් කරනවා අනික් හරිය වෙන්න ඇරලා ඒක දිහා බලන්න. මේකේ කොච්චර දුෂ්කරද කියලා කියනවනම් අපිට මේ එක තැනක වාඩි වෙලා සැහැල්ලුවෙන් සමබරව ලීච්ඡ ස්වරූපයෙන් වාඩි වෙලා ඒ වෙන දේ දිහා බලන ඉන්න කියලා කිව්වොත් රහතන් වහන්සේ කෙනෙකුට අර කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ දැන් මොකද්ද බලන්නේ කියලා අහනවා. මොකද්ද පේන්න ඕනේ කියලා අහනවා. ඒ දේ පේන්නේ නැත්තම් මොකද කරන්නේ? නෑ මොකක්වත් ඕනේ නෑ නිකන් මේ මොනවත් නොකර අපි පාඩිලා ඉනකොට ඉරියව්ව යා පවත්නවනේ. ඒක තියා බලන් ඉන්න කියලා. අන්නේ අහිංසකත්වය අපි දන්නේ අපිට ඕනේ එක්කෝ ඒ වෙලාවේ ජප මන්ත්‍රයක් කියවන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි පිටිපස්සේ එලවන්න ඕනේ. එහෙම නැත්නම් නොදකින්න දෙයක් අල්ලාගෙන මේක වෙන්න ඇති බලාගෙන ඇත්තේ කියලා මේ මේ චේතනාව පිටිපස්සේ එහෙම නැත්නම් සංඥාව පිටිපස්සේ දුවනවා. ඉතින් භාවනා අපි කිව්ව දවස් 10 භාවනා කියලා. දවස් 10 භාවනා වාර කීයක් කරන්න වෙයිද? මේ නිකන් ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා පිරිච්ච ස්වරූපයෙන් සන්තුෂ්ටිකර ස්වරූපයෙන් ඉරියව්ව දිහා බලන් ඉන්න කියලා. ඉතින් කාට හරි කිව්වොත් එහෙම ඉරියව්ව දිහා බලලා සතුටු වෙච්ච දවසේ ඔකට තමයි නිවන කියන්නේ කියලා. කිසිම බෞද්ධ පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා අපි ත්‍රිපිටකේ පාඩම් කරේ නැහෙනි. අපිට මේ විනය පොත දන්නේ නැහෙනි. අපිට මේ පාලි ව්‍යාකරණ දන්නේ නැහෙනි. අපි පැවිදි වුණේ නැහෙනි. අපිට අරණිගත වෙන්න බැරි වුණානි. මේ සීරම જાති කියනවා මිසක්කා මේ අහිංසකකම කියන ඒ වර්තමාන මොහොතට අවදි වෙනවයි කියන මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම මේ සක්මන් කරනකොට මම දැන් සක්මන් කරනවා නෙවෙයි මේ ඇවිදිමින් ඉන්නවා කියලා දැනගන්න එක. රැට නිින්දර ගියාට පස්සේ මම ඉඳගෙන ඉන්නවත් මේ ඇවිදිනවත් මේ මේ නිදාගෙන ඉන්නවයි කියලා දැනගන්න එක. බස් වලට කී බස් එක එනකන් අපි හිටගෙන ඉන්නවා නම් මේ ඉඳගෙනත් නෙවෙයි හිටගෙන ඇවිදිමිනුත් නෙවෙයි නිදාගෙන නෙවෙයි හිටගෙන ඉන්නවා කියන මේ හතර ඉරියව්ව දන්නවනම් මේ මනුස්සයාට කියදාගේ ආර්යයන් වහන්සේටම කියලා. මොනම නිමිත්තක්වත් පිටිපස්සේ යන්න ඕනකමක් නැත්තේ නෑ. නිමිත්තක් ගන්නේ නිමිත්ත එනවනම් විතරක්. ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ එනවනම් ආනාපානෙ නිමිති කරා. ආනාපානෙ ඉන්නේ නැත්තම් දුවට බලාගෙන ඉන්න මම මේ ඉඳගෙන ඉන්නවා මම දන්නවා. අන්නේ අහිංසකත්වය අපි පුංචි කාලේ අපිට තිබුණා. කිසිම දවසක අපි මේ අවුරුදු 6 වෙනකන් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ මොකටද අපි ජීවත් වෙන්නේ කියලා. අපි ජීවත් වුණා. ඒක ලොකු සුන්දරයි කවුරුත් ඒකට ප්‍රියයි. දැන් ඊට පස්සේ ජීවිතේට අර්ථයක් ආපු දවසේ ඉඳලා ඒක සම්පූර්ණ කරගන්න බැරුව ආතතිගත වෙලා පුදුමාකාර කැපකිරීමක් කරනවා. ඒ නිසා මේ අහිංසකත්වය අපිට ආපහු යන්න නම් අපි ළඟ තියෙන දේ අපි ළඟ චේතනාවක් එනකොටම දැනගන්න මේ චේතනාවක් හැම එකක්ම තණ්හා මාන දිට්ඨිය වලට සම්බන්ධයි. මේ චේතනා කියන වචනයට pāli භාෂාවේ සමාන වචනයක් දෙනවා සංස්කාර කියලා. චේතනාවට තමයි සංස්කාර කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ නිසා අපි යම් චේතනාවක් ඇති කරා නම් යම් සංස්කරණයක් කරා නම් ඒ සියල්ලම දුක පිණිස හිටිනවා. ඒ සියල්ලම අනිත්‍ය පිණිස හිටිනවා. ඒ නිසා ජීවිතේ ජීවත් කරනකොට තමන් නොකර ඉබේ සිදුවෙන දේවල් 100ට කීයක් තියෙනවද කියලා බලන්න. හුස්ම ගන්නකොට හිතලා හුස්ම ගන්න නැතුව ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන්න. ඇවිදිනකොට රඟපාන්න නැතුව සාමාන්‍ය කයට ඇවිදින්න ඇරලා ඇවිදින ඉරියව්ව දිහා බලාගෙන ඉන්න. බත් කනකොට ඒ බත් කන වේලාවේදී සිදුවෙන ක්‍රියාවලිය ඒ ආහාර දකිනකොට ඒ ගඳට තත සුවඳට ඒ රසට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ඕනම ජීවත් වෙන සතෙක්ගේ තියෙනවා. මේ බත් කන කෙනාගේ අභි මේ ආහාර අභිරමණයේ මිනිස්යන්ගේ සූප ශාස්ත්‍රය ඉගෙන ගත්ත දෙයක් නෙවෙයි. ඒකට ගියාට පස්සේ තිරිසංගතිය පහළ වෙන හැටි දකින්න. බත් ඉස්සරහට ගියාට පස්සේ බඩගින්නේ කටයුතු කරනකොට මේ මිනිස්සයා ඒ කටයුතු කරන ගෙට උරග ගතිය එනවා අපේ. ගිලගෙන ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේ බඩ විතරක් ගන්න අපි කරන වැඩ දිහා. එතකොට තේරෙන පටන් ගන්න උකට භෝජන සංග්‍රහ දාන්නයි එනම්මනම් ඔන්න මේ හම්බෙච්ච පින්ඩ වාද කරලා හම්බෙන බත් ටික කනකොට. Taman ඒක කනකොට Tamanට පහළ වෙන තණ්හා මාන දිට්ටි දකින්න පුළුවන් ඒක අකුසලයක් නෙවෙයි. ඒක තමයි දත යුත්තේ. අන්න ඒ දේ කරන්න බෑ. මේ ගණයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා වග වෙනවා නම්. ඒකට Tamanට විවේකීව දාහනේ ගන්නකොට Tamanගේ විවේකේ තියාගන්න. වැසීලි කැසිලි කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට අන්නේ අහිංසක ගතිය යම් කිසි කෙනෙකුට පැවිද්ද තුල එන්න පටන් අර ගන්නවා නම් ඒ පැවිද්ද අනිවාර්යයෙන්ම ගිහියන්ගේ සහ පැවිද්දන්ගේ මනාපයට ලක් වෙනවා. මොකද මේ මිනිස්සයා කිසි දෙයක් කියා පාණ්ඩයක් නැහැ. ස්වභාවික ජීවිතය ගත කරන්නේ. අහිංසකා යෝ මුන යෝ. යම් කිසි කෙනෙක් මුනි තත්ත්වයටපත් වුණා නම් අහිංසකයි. එතන අහිංසයි අහිංසකයි කියලා කියන්නේ එයා ළඟ ව්‍යාපාද විහිංසා හිතවිලි නැහැ. පෙරදි සංකල්ප නැහැ. එහෙම නැත්නම් චේතනා නැහැ. පැමිණෙන දෙයට එළඹිලා වාසය කරනවා. හැඩ ගැහිීමේ ශක්තිය 100%ක්ම තියෙනවා. පැමිණෙන්න ඉස්සලා බය වෙන එක තමයි මරණ බයෙන් අපට දක්වලා තියෙන මුළු ජීවිතේ මුළු මානවයම මුළු ආර්ථික සැලසුම හදලා තියෙන මරණ බයට විරුද්ධව. ඒ නිසා මේ බයක් නැති කිරීම සඳහා ඇති කරන ඥාණය ද්වේෂක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් කිසි බයක් නැති කිරීම සඳහා අපි සැලසුමක් හදනවා නම් ඒ මනුස්සයාගේ මුළු ඥාණයම ද්වේෂයි. ඒ නිසා ලෞකික ඥාන සියල්ලම ද්වේෂ පදනමේ තියෙනවා. ඒකට විකල්පයක් වශයෙන් වර්තමාන මොහොතේ ඉඳ මම දැන් මෙතන කිසිම අනාරක්ෂිත ගතියක් එන්න ධර්ම ආරක්ෂාව සැලසෙනවා. ඉතින් අපි වර්තමානයේ නොඉඳ එන්න තියෙන කරදර ගැන හිතමින් අතීත නාගතයට දුවලා ඒකට සැලසුම් හදන ආර්ථික දේශපාලන සමාජික වශයෙන් අකදාක සම්පූර්ණ කරන්න බෑ. ඒකේ වෙන්නේ මොකද්ද? ඒ අසම්පූර්ණ වෙච්ච දෙයකට මානසිකලා අපරාධ මානසික ආතතියක් ඇති වෙනවා. වර්තමාන ශින සම්පත්තිය නැති කරගන්න. ඒ නිසා භාවනාදී අපි කරන්නේ ඒක දැනගෙන හිතුවොත් කක්කා චේතනා කරොත් කක්කා. අදිෂ්ඨාන කරොත් කක්කා. ඒ සැරේ අදිෂ්ඨාන චේතනා සහිත මුළු ජීවිතයේ දවසේ චේතනා විරහිත කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන අස විසංකාරගතව චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද බෑ. ඒ චිත්තක්ෂණ හැම එකක්ම අහිංසකයි. ඒ හැම චිත්තක්ෂණයක්ම අරහත්. ඒ හැම චිත්තක්ෂණයක්ම මුනිවරයෙක් වශයෙන් තියෙන නිසා වාඩි වෙලා අත් දෙක වහගන්න කියනවා ගොඩක් කලාවට හිත ඇතුළට ගන්න චිත්තක්ෂණ කීයක් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව රස විඳින්න පුළුවන්. මම දැන් මෙතන ඉන්නවයි කියලා. අන්න ඒ ටික විතරයි අපට ඉතුරු ඒ වෙලාවේදී ආනාපානෙ පේන්න පුළුවන්, පිම්බීම හැකිලින් පේන්න පුළුවන්. ඒක තියාගන්න හිත කයට ආව බවට ලකුණක් විදියට පේන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. පේනවනම් ඒකේ විස්තර ව්‍යංජන බලන්න. හොඳට ඒ රස විඳින්න. එතකොට අපි දන්නවා හිත තියෙන කයේ කියලා. සක්මන් කරනකොටත් ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා දන්නවනම් ඇති. එතකොට මේ පය තිනකොට දැන් තද වෙන තෙරපෙන ගත්තා නෝන අරකටම සාක්ෂියක් වශයෙන් තියා ගන්නවා. ඒකට අපි දන්නවා සක්මනේ හිත කැඩිලා නැහැ කියලා. මෙන්න මේ සරල වැඩේට අහිංසක වැඩේට හිතවදවන්න මගේ පුද්ගලික අත්දැකීමේ හැටියට වයසක අයට වැඩිය තරුණ අයට ලේසි කියලා හෝ තරුණ අයටත් ලදරුවන්ට ලේසි කියලා හෝ දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් මගේ පුද්ගලික හැඟීමක් තියෙනවා වයසක අයට වැඩිය තරුණයන්ට ලේසි කියලා. තරුණයන්ට වැඩිය බාලම ළමයින්ට උඟක් ලේසි. හරියටම කියලා දුන්නොත් කළ යුතු භාවනාව කියලා කියන්නේ මේ වාඩි වෙලා බලාගෙන ඉන්නවයි කියන එක නාකි මිනිසුන්ට වගේ කියා දෙන්න දෙයක් නෑ. ඒ ළමයා හොඳට දන්නවා. ඒ වයසක අම්මා භාවනා කරන ගමන් කිව්වලු මේ අම්මව කැලීදියා බලාගෙන ඇද්දක වහගෙන ඉන්නේ ඇයි කියලා. ඒ ළමයට තේරෙන්නේ නැති නිසා අම්මා කිව්වලු මේ මම සුරංගනාව බලනවා කියලා. ඊට පස්සේ අය සුරංගනාව බලන සුරංගනාව දකින්නට මානසික ආතතියක් නැහැ කිව්වා. මට සුරංගනා දකින්නට මට අසහන ඊට පස්සේ පොඩ්ඩම කරු මට නම් භාවනා කරන්න ඕනේ මට කොහොමදත් මානසික ආතතිය නැහැ කියලා. මම සුරංගනාව නෙත් නෑ භාවනා කරන්න ඕනෙත් නෑ. දැන් මේ ළමයා ටිකක් වැඩි වියපත් වෙලා දැන් මේ ළමයා භාවනා කරනවා. ඇහුවට පස්සේ කියනවා මම මේ සාමාන්‍ය කොස්මික් එනර්ජි එකට යාවෙලා ඉන්න එක විතරයි භාවනා කරන්නේ. ඇත්ත එක වහගත්ත ගමන් මට මේ ශක්තිය වැටෙනවා මම ඒකත් එක්ක ඉන්නවා. දැන් එයාට අසහනේ තියෙන නිසා අර අසහනේ නැති වර්තමානයේ ගත කිරීමේ අර්ථයක් තියෙනවා. පොඩි ළමයි ගාසේ අම්මට කිව්වලු මොකටද අපිට මේ සුරංගනා බලන්න ඕන ගමන් නැහැ නේ අසහනයක් නැහැ නේ. මෙන්න මේ තරම් ලේසි පොඩි දරුවන්ට. අමාරුම කට්ටිය තමයි මේ සංගය. මිලෝ තයක් තේරෙන්නේ. ඒ බාර්ගන්නේ තියෙන්නේ අපි ඔක්කොම දන්නවා අපි බුද්ධ ආගමේ අපි ඔක්කොම දන්නවා කියලා සංඝයා නමක් කියන්න කිව්වොත් එම් භාවනා කරන හැටි ගිහියෝ අන්නනවා අන්න කල්ලවම් කරනවා කලවම් කරලා කියනවා තනි කකුලෙන් හිටගනි එක නාස්පුඩුකින් හුස්ම ගන්න නැත්නම් හුස්ම නොගෙන හිටපන් ආන්න දැම්මට පස්සේ අර ගියෝ කලන්තය හැදිලා වැටලා පෙන දාන්න පටන් අර ගන්නවා කිව්වොත් මේ ඉඳගෙන නිකන් හිටපන් කියලා හාමුදුරු ගණන් ගන්නෙත් නැහැ ගියෝ හාමුදුරු ගණන් ගන්න කිව්වොත් එන් තනි කකුලෙන් ඉඳපන් එක නාස්පුඩුකින් හුස්ම ගන්න කියලා ආ ඒ හාමුදුරු හරි ෂෝක් කියාගෙන පස්සේ යනවා ඒ ගියෝ ඔක්කොම අන්තිමට පිස්සන් කොටුවට තමයි ගාල් කරන්නේ මේ සරල දෙහි සරල වශයෙන් කරන්න බැරුව මේ ශිෂ්ටාචාරයක් හරහා අපේ මේ දැනුම හරහා මොන පටලවිල්ලද පටලවගෙන තියෙන්නේ ඉතින් ওই විදිහට යන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නිහිද්ධාර්ථ කුමාරයා ගී ගී අත නැහැ රජකම ඉඳලා දියෝ දෙල්ලන්ටි කරන්න තිබ්බනේ. අතහැරලා ගිය ගීවියන්ජන අර අතහැරලා කෙස්ටවුළු බාලා හිඟන්නේ කුණාට පස්සේ Tamanට ඕන විදිහට යමක් නොකර සිටීමේ හැකියාව. දෙයකට වෙnderලා ඉන්නේ කිසි අපිට උගන්වලා තියෙන විදිහට ඒක නෝන්ජල්කමක්. ඒක නිකන් බය හදු ගතියක් නිකන් ඉන්නවා කියන එක. ඒ නිසා අපිට අහිංසකකම මුනිවරය ගතිය අපිට පේන්නේ රැහෙන් තල්ලු වෙච්ච රට රාජ්‍ය ගණන් ගන්න නැති හතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් විදියට. ඉතින් ඒ නිසා හරි ධර්මයක් කියලා දෙනකොට ඒක පසේ බුදු ජානනාන්තරට හේතු කරලා මේ මල් අරගෙන විහාරේ වටේ අර විදින එක සාදු කී කිය. එහෙම නැත්නම් ගොඩි හොල්ල හොල්ල අම්මා පිංකම් කැට කැට එකතු වෙන්නේ. නිකන් ඉන්න එක ඒක නිකන් මේ කාලා කණිකමක් විදියට පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයේ තියෙනවා අහිංසක යෝ මුනයෝ පపంచාවි රතෝ මගෝ ගාත දෙකක පද දෙකක් මම කියන්නේ යම් කිසි කෙනෙක් මේ ප්‍රපංච කරනවා නම් මේ පිංකම් කරන්න ඕනේ අර්ක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අදිෂ්ඨාන කරනවා චේතනා කරනවා නම් එයා ඒ කරන වාග් බහුල්‍ය ඇතුළත කතාව මේ කචකචේ මුර්ගෙක් වෙනවා කියන්නේ මුර්ග තත්ත්වයටපත් වෙනවා. මනුස්සකමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මනුස්සකම අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට මුර්ග වැඩ කරන්න වෙනවා. අමුදරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන්, රට වෙනුවෙන් අපි යම් යම් දේවල් කරනවා. ඒව මුර්ගයි. නමුත් මේ අතරමැද අහිංසක වෙන්න බලන්න කිසියම් චේතනාවක් නැතුව ඉඳගෙන ඉන්න විසඳා ඉඳගෙන ඉන්න පුළුවන් කොච්චර වෙලා. සක්මන් කරන නිකන් එහාට මෙට හක්කලම් කිරීම සඳහා කොච්චරලා විවේකීව එහෙම නැත්නම් අපි කියනවා නිරායාසයෙන් සක්මන දකින්න පුළුවන්. එහෙම නැත්නම් නිදාගෙන ඉන්නකොට මේ තමන් ඇඳේ වැතිලා ඉන්න හැටි දැනගෙන අතීතෙට දුවන්නේ නැතුව අනාගතෙට දුවන්නේ නැතුව අරයා ගැන මෙහා ගැන හිතන්නේ නැතුව අතන මෙතන ගැන හිතන්නේ නැතුව ඉරියව්වේ ඉන්න පුළුවන්කම අපට කොච්චර තියෙනවද? උන්න ඔතෙන්දා යන්න හදන්නේ. ඒක සමහර විටක ටිකක් සැර වැඩි. ඒ නිසා බුදු දානස් කියන්නේ ලෝකයක් කල්පනා කරනට වැඩිය ආනාපාන වගේ එක ආරමුණක් අල්ලගෙන එහිම හිත බඳවන්න. ඒතර ලෝකෙකින් එන අසහන නැති කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන්සේ කියන මේ ආනාපාන දෙන්නේ අල්ලන්න නෙවෙයි මහණෙනි. ඔක තියා බලায়නකොට ඔක ගෙවෙනවා. ඒතර ලෝකයක් නැතිකරන්න ආඩේට ගත්ත අඩේට ගත්ත ආනාපානෙත් ගෙවුනට පස්සේ ලෝකයක කරදරත් නැහැ ආනාපානෙ කරදරත් නැහැ. ආන්න එතකොට හිත විවේක වෙනවා. එතකොට හිත ප්‍රපංච නැති වෙනවා. හිත අහිංසක වෙනවා. චේතන නැති වෙනවා. ඒක තමයි මුනි තත්වය කියන්නේ රහත් වෙන්න ඉස්සෙල්ලා මේක චිත්තක්ෂණ වශයෙන් විඳින්න ඕනේ. චිත්තක්ෂණ වශයෙන් විඳලා ඒ ඇති කරගත්ත චිත්තක්ෂණේ වැඩි කිරීමට සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න. මම දැකලා තියෙනවා මේ වගේ වර්තමාන මොහොතේ ගත කරන්න පුළුවන් චිත්තක්ෂණ. ඒ කියන්නේ මට පින තියෙනවා. මට ප්‍රභවය තියෙනවා. ඒ ප්‍රභවය වැඩි කිරීම සඳහා මම මොන විදිහට මගේ ජීවිතය ගත කරනවද කිව්වොත් ඒකට මහානකම කියලා කියනවා. පැවිද්ද කියලා කියනවා. ඒ පැවිද්දට ලකුණු පෙන්වාට ගුරුවරු Taman ඕනේ ඒ විවේකේ වැඩි කරගන්න ජීවිතය ගත කරන්න. යතරමෙද භාවනා කරනකොට අර කිහිව ඉඳගෙන නැත්තම් සංයෝජන සහිතව ඉන්නවට වැඩිය මින් වෙලා ගත කරන එක හරියට කුස්සියක ඔපරේෂන් එකක් කරනවට වැඩිය තියටර් එක ඔපරේෂන් එකක් කරන එක ලාභයි. අරස සහිතයි. ඒක නිසා අපිට හදිස්සියට කියලා කුස්සිය ඔපරේෂන් කරන්න යන්න එපා. විලා බල තනක් වෙලා හරියට ඒකට ඔපරේෂන් තියටර් එකට කියලා ඔපරේට් කරන්න ඕනේ. ශල්‍ය කර්ම කරන්න ඕනේ. ඒ වගේ තමයි භාවනා කරනකොට අවශ්‍ය ගිහි සංකල්ප නැති කිරීමට දස ධම්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති පබ්බජිතේන අභින්නම් පච්චවේක්කිතබ්බා. පැවිද්දා නිතරම කල්පනා කරන්න ඕනේ මේ ගිහියන් ළඟ තියෙන ඒ ප්‍රපංචා විරත සංකල්පමයි ළඟ නැහැ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝ මම නිතරම එළඹ සිටි මොහොතේ අහිංසකව ගත කරනවා. නැති දේවල් හොයන්න යන්නේ නැතිවල් හොයන්න යනවනම් දැනගන්න ඒක මුර්ග ගතියක්. සංස්කාර මම මේ සංස්කාර ලෝකයේ හැකිතාක් දුරට විසංඛාරව ගත කරන්න හදනවා කියන එක ගත්තොත් ඒක සඳහන් වෙලා තියෙන මේ වගේ දේවල් මේ සුත්ත නිපාතේ වගේ සංයුත්ත නිකායේ සම්යම් තැන් වල සඳහන් වෙලා තිනවා බොහෝම ඍජු ක්‍රමයක් සරුවචාන්සේ දේශනා කරලා තිනවා හරි මාර්ගයට කල්පනා කරන අයට. ඒත් මේක තුලින් බුද්ධ ආගමක් නම් ගන්න බෑ. පැහැදිලිවම බුද්ධ ආගමට මේකට කිසිම උදව්වක් මේකේ නැහැ. මේකේ තියෙන ධර්මයට උදව්වක්. ඒ නිසා බුද්ධ ආගමෙන් අපි එළියට ඇවිල්ලා බුද්ධ ආගම හරහා ඇවිල්ලා මේ වගේ තැනකට ආවට පස්සේ කල්පනා කරාට පස්සේ අරකට හානි කරන්න යන්න එපා ආගම තියන කට්ටිය කරගෙන ගියාවයි අපිත් ආවේ ඒකෙන්නේ ඊට පස්සේ බලන්න මේ ප්‍රපංච නැති මේ අහිංසක එහෙම නැත්නම් කියනවා පැවිදි ආකල්ප කියලා මේවට කියනවා ගිහි සද්ධාව නෙවෙයි පැවිදි ආකල්ප සහිතව අන්‍ය වූ ආකල්ප සහිතව මම ගත කරනවා කියන එකෙන් කෙටි අදහස චේතනා විරහිතව ඉන්න බලන්න අදිෂ්ඨාන විරහිතව ඉන්න බලන්න උපේ උපාදාන වලින් තොරව ඉන්න බෑනේ. ඒ කියන්නේ වර්තමාන මොහොතේ ගත කරන හැම චිත්තක්ෂණයකම සුදු ඇඳගෙන හිටියත් කහ ඇඳගෙන හිටියත් පැවිද්දෙක් තමයි. ගිහි හැරියත් ගිහි ගෙදර හිටියත් වර්තමාන මොහොතේ ඉරියව්ව දැනගෙන ඉන්න චිත්තක්ෂණය ඒ කෙනා මුනිවරයේ ලකුණු පහල කරගන්නවා. ඒ නිසා පැවිදි වී හෝ පැවිදි නොවි හෝ ඒ කායි විවේකයෙන් ලබාගත යුතු චිත්ත විවේක, උපපති විවේක දුරුවන් කිරීම සඳහා මේ ගාථාව ප්‍රයෝජනවත් වෙනවනම් ඒක පසේ පුත්‍ර ජාන් වහන්සේට තල්ලු කරන්නේ නැතුව හේතු කරන්නේ නැතුව අපිට සරුවචනාංශගේ සාමාන්‍ය ඉගැන්වීමක් විතර ගන්න පුළුවන්. ඒතකොට තමයි තේරෙයි අපි මෙතෙක් කල්ලාපු දහම් පාසල් බුද්ධ ආගමත් පන්සලේ බුද්ධ ආගමටත් වැඩිය ධර්මයේ මොකද්ද ගැඹුරක් තියෙනවා. ඒකට මම මේ කතා කරන්නේ ඌට හානි කරන්න පහත් කළ සලකන්න නෙවෙයි. ඒකේ මේරිච්ච දවසේ ආපු වෙලාවක ඒ කියන ගිහි ව්‍යංජන වගේ හිතේ තියෙන තණ්හාමාන දිට්ටි වඩන මේ චේතනා ප්‍රධාන කරගත්ත සංස්කාර ප්‍රධාන කරගත්ත මේ අපේ ඉදිරි සැලසුම් කියන බూరు වගේ කරත් එල්ලලා තියෙන කරට් එක වගේ පිටිපස්සේ යන දේ තියෙන පුස්ස දැක්කොත් අපිට මරණ බයත් අතහැරලා වර්තමානයේ එළඹ සිටි මොහොතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා සියලු දෙනාටම එවැනි දෘෂ්ටියක් පැහැදිලි වීම සඳහා සම්මා සංකප්ප ඇතිවීම සඳහාම දවසේ ධර්ම දේශනාව හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. කිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව ආරම්භ පස්සේ මේදී පුරුදු විදියට පොඩි ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා අවශ්‍ය නම් ඒ සාකච්ඡාවේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් විචකලේ තමයි අපි හිතලා ගනිමු. ඊරින්නේ දෙමත් කරන මතු කරගනිමු. ඒ නැත්නම් අපි ඉස්තාවතා සාධිකාට සත්‍යහනා කිරීමේ සතිවාරේ සමාප්ත කරන්න බලන්න. මම හිතන්නේ මේකෝ පරික්ෂා දුකන කපපු එකතම වගේ මේ යන කතාව කරන ඒ කියන පැහැදිලි කිරීමක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංයතනිකායේ කටපිරුස්සේදී සතරනාක දේශනා කරනවා මහකච්ච මාර්ගනවා කියන මහකච්ච වයිසයි ඔය හනිතුගේ දරන්නට ඒකත් කියන්නේ හනිතු හනිතුගේ දරන්නේ කියන්නේ අමාරු වගේ වෙනවා ප්‍රතිින්ද පාටේ මේක අමාරු වගේ වෙනවා අරන් මේ තමයි වගේ කියන්නේ ඔබ මගේ ආත්මෙට මොකද ඉතින්ට ඒකම ඒ කිව්ව විරුද්ධ මේ කියන කිව්ව පාවිච්චි කරන්න මගේ පිට පාටම නෙවෙයි මගේ පිටින් දෙකේ. ඒකෝල මහකට මහරතනදි කියන අනිසාරි මම බොහෝ කාලයක් මේ පාන්ති වල හිටගෙන කරා බොහෝ කාලයක් පිට පාටේන බොහෝ කාලයක් අරන් ඉඳලා මම මගේ වීර්ය මම බහට බලලා තාම ඒක මට මේක තමයි හොඳ කියලා. ඒක සරතනාසේ කියන කතාව දෙන්නේ. සත්‍ය කරන්නේ තරකන තියෙන සාමිකාරී පස්සට භෝජනේ තව බලන සෝකාරය. පිළිපස්සේ කියලා භෝජනගේ පස්සේ භෝජනයේ සමගින් කරන්නේ වාසය කරන්නේ. කරන්නේ වාසය කරන්නේ. ඒක කියන්නේ භෝජනයේ හිතේ නිසා මොකද අපිට අධිකෙන් තියෙන ඇත්තම දැන් අරණ්‍ය වාසය කරන එකේදී අපිට ස්පිරිටුවල් සැකයක් තියෙනවා පේනවා ඒ වගේම අපිට හිතෙන්නේ ඒක නිකන් ආත්මාර්ථකාමී වගේ තමයි ඇත්තම දැනෙන්නේ. අකුණගේ වලින් ඇතරල් ගැලවිලා වගේ දෙන්නේ. ඒක තමයි බෝධනගේ විදිහට බෝධනගේ සත දිනක පින්ඳ පාටින් යටින්ද බෝධනගේ විදිහට බෝධනගේ සත දිනක අරණියම වාද කරන්නේ. බෝධනගේ විදිහට බෝධන සත දිනක මේ පාටි පිළිගන්න කරන්නේ. මම අහන්නේ මේ ඒක ගැන පැහැදිලි කිරීමක් අරන්නේ. ඒකයි ඉස්සලම කියන මේ මහා කච්ච මාතනාත් බුදුහාමුදුරුත් එක ඉන්න කියන එකයි ඕකයි ගැලපෙන්නේ නැහැ කියලා තේරෙන්නේ. අරණියෙන් ඇවිල්ලා මහත් එක්ක ඉන්නේ කියලා කියනවනේ. ඊට පස්සේ ආයෙත් කියනවා භෝජනාගේ හිත සුව පිණිස අරණ්‍ය වාසී වෙන්න පන්තුකුලික වෙන්න ගත කරනවා. ඉතින් මේ දෙකේ කර්මා ප්‍රඥා දෙක තමයි තියෙන්නේ. අපි යමක් කරනවා නම් හැම දෙයකින්ම අකුසල සිද්ධ වෙනවා. හැම නොකරින තරමට තියෙනවා. ඒක නිසා අපි අරණියට ගියාට පස්සේ ගමේ වැඩ අතාරිනවානේ. හැම වැඩක්ම අකුසල. නගරේ වැඩ ඊට වැඩිය අකුසල. ඒක අරණියට ගියාට පස්සේ සබ්බපාපස්ස කරනවා. ඒක නිසා බොහෝ දිනාට හිතසෝපිච්ච කරලා කරන හැම වැඩකින්ම බොහෝ දිනාගේ සෞඛ්‍ය පිරීලා තියෙනවා. මානව විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යමක් නොකර හිටපු වැද්දා විතරයි මානවයට හිතසෝපිච්ච කටයුතු කරන්නේ. ඔය ශිෂ්ට හැම මිනිහම තව කෙනෙකු බූදලේ හොරගෙන ගන්නවා. එයා ඒකල එක සාධාරණීකරණය කරනවා යුනිවර්සිටි ගිහිල්ලා හම්බ කරලා ගන්නේ. නමුත් අහිංසක මනුස්සයගේ දෙයිනේ හොරගෙන ගන්නේ. ඌට ඇත්තම මූල ධාතු හොඳටම තියෙනවා. අහිංසකගේ හොරගෙන ගන්න බොරු කියනවා. ඒ නිසා ඔය නගරේට ගමට බහලා වැඩ කරන හැම කෙනෙක්ම අද යන මේ ගෝලීය රැකීමට වගේ කියන්නේ. පරිසර දූෂණයට වගේ කියන්නේ. අද තියෙන මානසික අසහනට වෙන වැද්දා ඔය කියන්න ඕනේ. දැන් කිසි කෙනෙක් හදන්න ගියෙත් නෑ. ඉනියක් කන්න ගල් ගියතන වෙන දාන්න ගියා. ආලයක් හරන කාලේ ජීවත් වුණා. සතෙක් මරන කාලේ ජීවත් වුණා. උගෙන් නෑ කවදාකවත් මානවයතෝ හිතට පරිසරයතෝ හානි කරන්නේ. ඒ නිසා බුදුජානක ළඟහන් කරන්නේ හැලියේ විතර ලක්ෂණ පද්ධතියක් මම දැකලා නැහැ. කිසිම දෙයක් අයිතිවාසිකම් ඉල්ලන්නේ සූර්යයන් වෙන ආලෝකයේ ප්‍රභාසංශ්ලේෂණ කරලා ඉන්න කරනවා. අවුලෙන් නැතිනම් අවුල. වතුර ටික කුලගෙන් අරගෙන මනුෂ්‍යයන් උන ඔක්කොම දෙවියන්. දැන් මේ කැලේ විතරයි මානව හිතවාදී. ආනන්ද මුද්‍රයන් මට කවියක් දීගෙන දුන්නා. චිත්තිත්ති හිත්තිත්ති වනලතා කනසයි මනුසතා. චිත්තිත්ති මනුසතා වනසයි තුරුලතා. ඉතින් ගහකොළ හොඳයි මිනිස්සු ඉන්න වැඩිය හැම හැකියාවෙම කරන්නේ හූරගෙන කරන්නේ. ඒ නිසා ගහක් වෙන්න පුළුවන්. පණහන් ජීවත් නෙවෙයි. ඒ නිසා හොඳම මානව හිතවාදී. ඒ නිසා කොරන්න හදන මානව හිතවාදී හැම එකක්ම තමන්ගේ මාන්න වැඩි කරන්න ඕනේ. තණ්හා වැඩි කරගන්න කරනවා. දෘෂ්ටි වැඩි කරගන්න කරනවා. ඒක රාජ්‍යුගේ වැඩ වලින් හොඳටම පේනවා. අපි අපි රජකම් කරන්නේ නැහැ. ඒ නිසා අපි කරන දේ සාධාරණයි කියලා. බුදුරජාණන් කියන එකදී හොඳ පැහැදිලි තැනක් මම පෙන්නලා දීලා තියෙනවා. කවුරුහරි දෙන බතක් කාලා. කැලේටලා බුදුරජාණන් හිටපොම බලන්න. ස්කවුටින් වල කෙරුවෙත් උක. එහෙනම් බේතන් බලන සාමි වල තාත්මත් කරා. අදට පතරපන් දීගේ අතරපන් කැලේට ගිහිල්ලා මේ යම්බරියක් කරපන්. දුලියක් නැද්ද? ඉන්දියානු පරිසර දෝෂණ අන්තිම අඩුයි. ඒසා සියලු පාපයන්ගෙන් වැළකීම තමයි බුදුරජාණන් සඳහන් කරන්නේ. සාන්තුකුල සූර කියලා කියන්නේ කාගේවත් මේ පස පිළියනම් මනම් ඉඳලා ඉතිකල දාපු දිගල්ලක් කර ගන්නවා අරගන්න විලහන්න විතරයි මේ අනුන්ට පඬිතරම් පෙන්නන්න රූප සුන්දරියක් වෙන්න එහෙම නැත්නම් ඇඳුම් වස්ත්‍ර පෙන්නන්න නෙවෙයි අද මොකට ඇඳුම් හිලුව පේනවා තියෙන හරියාව ඔක්කොම එළියේ ඒ වුණාට ලෝකේ තියෙන හොඳම ඇඳුම් වස්ත්‍රය කියලා තෑගි දෙනවා තාප්පේ ගන්න නේද කටුකම්බි වටක් ගහලා තියෙන ඇතුලේ තේ ඔක්කොම දෙනවා අරසාවක් තියෙනවා කියලා හිතෙනවා ඔය කුණුහරුප කරනකොට බුදුහාමුදුරු කිව්වා මේ පාන්දර කුරුදියක් අරගෙන මොකද මේ ජීවිතේ තියෙන කෙලෙස් වගුරුවන්න දෙලේ. කෙලෙස් දෙකින් ඉස්සන් ලැජ්ජ ස්ථාන ලබා ගන්න. ඒක පාංශකෙන් ඉන්න පාටින් අරණ්‍ය වාසී ගත කරන මිනිසයා පරිශේත කරන අඳුම හානිය. ඒක ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇබරිජින්ස් රටේ. ඉන්දියාවේ ඉන්න සිද්ධින්දියස් රටේ. දාසිලන්තේ මෞරිස්ලා කියනවා. අපි වැද්දෝ කියනවා. මේ ශිෂ්ට මිනිසයා විතර පරිසරයේ කෙලෙසන්නේ අනෙක් මිනිස්සුගේ සූරකන පෙරේත જાතියක් අර මිනිස්සු සතු මරන කනවා දහකොල අර හරගෙන කනවා නමුත් පොඩි බඳින්නේ බැඳගෙන තියාගෙන ඉන්නේ නැහැ මේක නෑ ඉතින් බැඳ ගන්න බැඳ ගන්න මොකද වෙන්නේ ලොරෙන්ස් කවුල් එකේ ආර්ථික බෙදියාන කියන කාඩ ඔක්කොම දිනනවා ඉතින් කවුරුහරි අද ආර්ථික දියුණුවට දියුණුවට ඇමරිකාවේ 100ට 1 කියලා වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා ඒ 100ට 1 කොච්චර සූරකෑමක් කරනවද කොච්චරක් එන්නේ සල්ලි වැඩි වෙනවා අනික් මිනිසුන්ට 40ට වැඩිය ජීවත් වෙන්න මූලික අවශ්‍යතාවයක් නැහැ. උන්ගේ හොරගෙන ගන්න තමයි ක්‍රමයේ හැදුවා තියෙන්නේ. ඒක නිසා එහෙම තැනක රජ කරනවට වැඩිය මේ පරිගණකලා බලු වෙලා ඉන්නේ කොහොමද? ඒ නිසා ඔය විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෝ මිනිසුන්ට සේවය කරන්න හදනයි කියන කිසිම තැනක හිතවාදීකමක් නැහැ කුෂ්ඨකඩ ගැනීම කියන්නේ. ඒක දැන් හොන්ටම ප්‍රසිද්ධයි 2012 පස්සේ. 2012 විකිලීක් වෙනකම්. පිටිනික් වලින් පස්සේ දැන් ඔය රාජ්‍ය තන්ත්‍ර කරන වැඩ දන්නවා. මට මේ වේගය වර්ධනය කරන්න. මොකක්ද නේද කරන්න බෑ. ඇමරිකාවට චීනේ ණය ගන්නතු පරිභෝග කරන්න බෑ. ඇමරිකා රට ගන්න තීර ගන්න. චීනෙට ඇමරිකාට ණය නොදී නිෂ්පාදනය ඉගෙන ගන්න තැනක් නැහැ. ඒ නිසා ඇමරිකාව චීනෙට මුළු අවුරුද්ද කන වියදම් වලට දෙන්නේ නැහැ. අපි චීන විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරනවා. කියන දේ විදු ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ජීවන ශිෂ්ට ධනසය කරන දිනුව රටවල් දෙකයි. මේ ජීවිතේ මනසව දන්නේ නැක්කම ඕගොම අරව දන්නේ නැත්තම්. සාමාන්‍ය කියන කැලියට ගත්තොත් දන්නේ නැහැ උට ඔයගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක මහා කාශ්‍යප මහ සම්බුදු කියන්නේ අදුම පරිභෝජනය කරනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවය සඳහා විතර පරිවෝක කරපන් ඒක තමයි හොඳම දේ. ඒකල බුදුරජාණන්සේ අනි ලස්සන කතාවක් කියනවා. දවසක් බබුණෙක් ප්‍රවෝදේ ඇවිල්ලා සර්වඥාන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පුදුම මේ නිහතමානී පුදුම මධ්‍යම ප්‍රතිපදාවක් කරනවා පුදුම විදිහට මේ පරිණත දූෂණය කරන්නේ නැත්නම් මේ ඉකෝලරින් වගේ කතාවක් කියනවා. නැත්නම් ඔබතුමා ඔබතුමාට එහෙම කියන්න පුළුවන් ඒ වුණාට මට වැඩිය මගේ සමහර ගෝලියෝ ඒ ගැති ගුණي වැඩි. මම මම ගෙවල් ඔස්සේ යනවා. මගේ සමහර ගෝලියෝ කවදාකවත් ගියක් කරලා යන්නේ. මම දානශාලාව දානේ වරදනවා. මගේ ගෝලියෝ සමහරට දානශාලාවේ වහලයක් අතට වන්දන ඒගොල්ලෝ එළියම ඉන්නේ නිසා මට වැඩිය මගේ ගෝලියෝ හොඳයි. ඒක සායෝගෝ මේ කාශි ප්‍රාර්ථනා කියන හිතුවා කියන්නේ. දැනට සර්වඥාන්සේ ගිය ඇතුලේ දානේ වරදනවා. එතකොට බමුණා හොඳටම දානේ බෙදෙනවා. බෙදෙනකොට ආමනම පින්න පාස ගන්නවා. ඊට පස්සේ කියන අවසලයි කරන්නේ වලින් ගිය ඇතුලේ ගිහලා හම්තු හෙල්ලෙත් නැත්නම් කතා කරන්නේ ඉතින් ඉట్లా ඉන්නවා. ආයෙත් බමුණා කියන මේක ඇතුලේ බුද්ධ ජනනාථයද පිළිස දානේ බෙදෙනවා. අර හම්දුරන් කියනවා ගෙටෙන්න කියලා එන්නේ නැහැ. ඉල්ලර වහුණා කියනවා බලන්නකෝ සාංශ ඔබයි ගෝල හරි කේක් අර හිතුවක් ආරයි. දැන් ඔබ වහන්සේ දානවල නැද්ද ගේ ඇතුලේ එන්න බෑ කියනවා ගේ ඇතුලේ. ඒක කියනවා මගේ සමහර ගෝලිය මටත් වැඩි උත්කෘෂ්ටයි. ඒකටයි බමුණට තේරෙන්නේ මේ එළියේ ඉඳලා දාන පිටුකාත බාර ගන්න එක ඇතුලට එළ පිළිගන්නට වැඩිය උත්කෘෂ්ටයි බුදුහාමරණ වැඩි ගෝලිය ආදර්ශයි. ඒක බුදුහන්සේ ආඩම්බරයට ගන්නවා. ලැජ්ජාවටවත් අනේ මං කියපු දේ මට වැඩි හොඳ ගෝලිය කරනවා කියන්නේ නැහැ. තමන්ට ස්තුති කරනවා කියන නෑ සමහර මගේ ගෝලිය මොකක්ද ස්තුති කරන්නේ. ඒක මම දැක්ක ඥානරාම ස්වාමීන්ගේ 23 කොටි හදද්දී 23 24 කොටි හදද්දී මම කොට හදලා අමාරුවෙන් ගල් ගෙනිනවා. පුදුම වෙහෙසක්. ඊට පස්සේ ඉන්න ස්වාමීන් වහන්සේලා දෙවිල පල්ලයට ඇවිල්ලා බින්දුවා දානකට ඇවිල්ලා මේක පාඩුයි. එක වේල වන්දනක හොයි ඉන්නවා. මාත් ඒවා පිස්සු කියනවා. මොකද චෝදනා කරා. ප්‍රධාන මේ තියෙන එකක් අල්ලලා භාවනා කරන එක කරන්නේ තියෙන පැත්තකට දුස්තරවත කරන එක මොකක්ද ඇති වැඩි කියලා මම ලොකු සංහල තෝරනවා. ඒක තමයි ලොකු සංහල කියලා. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. ඒ අස්තු කරන එක පුළුවන් තරම් සාහිත්‍ය දක්වන්න අපිට බෑ. ඒක ඊටදී ආදර්ශව ජීවිතයක් ගත කරනවා. ඒකකට මම ධම්ම ගානවල ගිහින් මම උඹට විතර උදේට බැන්න ගිහින් මම කුටි හදනවා කැලේනේ තියෙනේම හිතවල බාන කරවලා කියලා. ඔබ ආන්සේ දන්නේ පුළුවන් නම් ලොකු සංහල හෙලිකොප්ටරකින් ඇවිල්ලා බහලා බල්ලා බල්ලා යනවා මම හදන කුටිය. උපවාසයේ මට කායික උදව් කරාට උපවාසයේ ප්‍රතිපත්තිය ගන්න. බුදුසාන්තර කරන්න බැරි වුණා ලෝකෙ ප්‍රතිපත්තියයි මම මේ වගේ දේවල් අඳින්න. ඒක නම් තමයි ඒ තේරෙනවා. මම තමයි කුටි හතර දෙන්න උදව් කරේ, ගල් කඩන්න උදව් කරා. ඒ මම බැන්නේ. ඒක කන්දර නගලා කරන්නේ නංග ලාංගාලක් පිටුලෙන් කාලා වැඩ කරපන් කියලා. එයා කියන්නේ ඇති. මේ පස්මාර දෙනවා. එයා හිතේ තියෙන ඒ ඒ මිෂන් එක යාගේ ඒක. මේ නියතමානීකම ඒ බොහොම සම ජීවිතයක් ගත කරන එක මාත්මය තමයි නේද හැබැයි මම වගේ මතම ටිකක් හිතෙදි වැඩි නැක ටිකක් ඔය ආගමිකම ඔය අසුර තියාගෙන අර එහෙම යනවා මට වෙන්නේ මම මධ්‍යම ප්‍රතිපදාව යාට වෙන්නේ එයා මධ්‍යම ප්‍රතිපදාව බුදුදහම දෙකම දකින්න ඉතින් මාකාගේ මහරතනාසික බුදුදහම කිසිම කල්පිත කළා කියලා මාකාගේ මහරතනාසික කොහොමදක්වත් ඒ බුදුදහමට වඩා රහත් වෙලත් පිටංග ධාතුන ගත්තා ආත්මයක් පස්සේ මොකටද යුතන්නේ? ආදර්ශයට අපි හිතුව කරපු ආදර්ශයෙන් ජීවිතා බුදුජානකයේ ඇත්තටම මේ කඩුව අතර බාර දීලා කියලා තියෙන මහා කෂේ මහා තමයි. වැඩිකම ගෙනියන්න බෑ කියන්නේ නැතුව. ඉංගියෙන් කෙරුවේ දුර දුන්නා. මහා කෂේ මහා තන එන්න මතරමකට වැඩියා. ඒ වගේ කරුණු දෙක තුනකින් ඉඟි කරා. ඔබට තේරෙනවා කාරණා. ඒක මහා කෂේ මහා ඒක පෙන්වන්න දෙන්නේ නැහැ කාටවත්. බුදුහාමර මට විදිහ නැන්තු කාර්යබුත් මගලන් තමයි ලොක්කෝ. කන්‍යාගොණ්ඩඤ්ඤ හඳුනා පරණ වේකන. මෙයාට මෙයාට දුතා මේ මේ දක්ෂකම් දෙක ඔක්කොම දීලා මෙයාටත් දෙරලා ඉතින් අන්තිමට බුදු සිරුරට ගිලිකන් නැතුව කියන්නේ මහකාශ්‍ය මාර්ගනා කියන ඒ ඒ ඒ බුද්ධතන කොහොමද වෙන කට්ටිය බුදුසන්නාට දන්නව සුදුස්ස සුදුස්ස විදියට යොදවලා මට බැරි වුණාට අදුවන් සුදුස්සු යගේ කිරීමේ බාහිර නෙමෙයි සාසනෙ මහකාශ්‍ය මාර්ගනා අවුරුදු 120ක් වැඩ ඉඳලා තියෙනවා මේ පිරිනම මන්ත්‍රක ඔක්කොම ලැබිටි කරලා තියෙන්නේ පරිපාලනය කරලා තියෙන මාර්ගපත්‍ය මාර්ගනවා. එනකන් විශේෂ ගිනි ගන්න දැක්කත් වෙලා තියෙනවා දුක. ඉතින් ඒක පේනවා. බුදුහාම අගය කරලා තියෙන නිසා ඕවාගේදී බණක් ගන්න බෑ. ගන්න කියන නියමයක් හදන්න බෑ. ආදර්ශයක් ගන්න පුළුවන්. මේකේ ජීවිත ආදර්ශයක් තියෙනවා. ලොකු ඉන්නකම් ජය ගන්න පරාජය වෙන එක නෙවෙයි වැඩේ. මරණයට පස්සේ ඉතිකොල්ල කියලා ආදර්ශන පද්ධතිය විතර අපි නිකන් මරණ ගියාට පස්සේ මොකද්ද නිකන් සංගානංගගේ වැලියටක් විතරනේ ගැලවිම ගහක් මැරලා ගෙච්චරයි කරලා ඉතිකොල්ල යන්නේ මොකක්ද නිසා මේ ඉන්නකන් සම්පූර්ණ කරගෙන ඊසියා කෝදම අනිකත් නියපා දිනුවත් තරදුනාට පස්සේ මිනිස්සු මොකට කියලා දාන්න ඉන්නේ ඉන්නකන් පුළුවන් තරම් මිනිස්සුන්ගේ බංගා කරන කෙනාට නැති කෙනාට සබෞද්ධයාට හතුකම් කරන එක සමෝසේ කටයුතු කරන්නේ පදනති ගහර පොළට සලකන්නේ ලකුණු කියලා මැරෙන්න එපා. ව්‍යාපාරේ වැඩක්ම කියන කියලා මැරෙන්න පුළුවන් නම් ජීවිත වෙනකොට ඒක කරන්න පුළුවන් නම් ඒක මම හිතනවා. ලොකු පරිසර අත්මේලික කමියක්ද. ඒකේ සාලිත මේ මහායාන බුද්ධ ආගමේ බුදුහාමුදුරට වැඩි සලකන මහා කච්චසාරක. සාලිත මොග්ගලන් ශාස්ත්‍රයේ ජෝකර්ලා විදිහට සලකන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වෛශ්‍යාවගාරවල ජීවත් වෙච්ච කෙනෙක් විදිහට සලකන්නේ. මහා කච්චේ මහරතන ඒ ඔය ඔය කාරණාව ඉස්මතු කරන්න ගිහිල්ලා තේරවාදයක පහත් කළ කරකට. තේරවාදයේ හරිපතුණු ගල්ලාන සලකනවා. එනකම් මහා අනුතර රාමනාත අර වෙනම සූත්‍ර තියෙනවා. ඒ තුන් දෙනාට බණින් කියුවා. නිඳා කරන්න කියුවා. ඉතින් එකයි හැදුනේ. බුදුහාමගේ එකයි හැදුනේ ඒ කාශ්‍යප මහරතනන් කියනවා. අනික ඔක්කොම මේ හොඳ කෑල්ල නෙමෙයි කාලා තියෙන්නේ. දෙල්ල කාලා තියෙන්නේ. හරියටම බුදුහාමුදුරුවෝ කියලා තියෙන කියන එක ඒ සූත්‍ර තියෙනකොට ආනන්ද හාමුදුරුවන්ට බැනපු වෙනම සූත්‍ර තියෙනවා. සාරිපුත්‍ර සාන්දර බැනපු වෙනම සූත්‍ර තියෙනවා. පින්නම් උවාදක් කරන හදනවා අන්තිමට. ධාතේ තියෙනවා. ඒක සයිවයිටි හැඟවිච්ච බණක් තියෙනවා අපට. පරිත්‍යාගපාදයට අහු වෙන්නේ නැති හේතුඵල ධර්මයට අහු වෙන්නේ නැති වෙන මොකද්දෝ කතාවක් තියෙනවා. ඒක නේද තව කරන්නේ. ඒ වගේම අර කායගත සතිය ගැන සැලසුමක් දෙන්න ගන්නවා අමතන්තේ විස්තරේ පරිගණකයන්ති යෝ කායගත සති පරිගණකයන්ති කියන මුලට අමුස්ස පරිගණකයන් ගන්නවා කායගත සති පරිගණකයන් කරනවා ඒක ඇත්තම කායගත සතිය ඒක අධ්‍යක්ෂක කවදාරි කවදාරිද පිළිගන්න හිතක් ඇත්තට වාඩි වෙලා ඉඳලම මුල් වෙලා ඉඳලම කායකින් දාගෙන ඉඳලම තියෙන්නේ පටන් ගන්න වෙනවා නම් දුරුස්ව ගතිය මිසක් එපා උපා වෙන ගතිය මිසක් විපාලේ විහෙතරටත් මේ යමුත්තේ කතන්දරයේ තියෙන කිසිම මේ හැදීමක් නෑ ඒකට චරිතනා කියන්නේ ඒකට උඹට අමුත්තේ පරිගෝණය කරනවා ආයෙත් හිතෙනවා ඒකට මම කෙනෙකුට කියනවා මේක කොහොමද ඒක මැදපැත්තියට මේ සැරකනාද කියන දේශනේ කොහොමද මේ බලන්න පූසෙක් ගියා ඔච්චර එකම උත්තර ඉච්චරයි පූස ගත ගන්න හැම ඉරියව්වම කිසිම සබ්ජෙක්ට් නැන්නේ මුන්තිම ලක්ෂණ හැම වෙලාවෙම ෆුල් ග්‍රේස් එක නිගඩ කටයුතු කරන්නේ ඒක නිසා රජුවන්ගේ රාජාසෙන්ද පූසෙක් නැකට බල්ලෙක් නැගව පයින් ගහනටත් කියලා පූසෙක් කියන්නේ මොකක්ද මේ තරම පැත්තකට තියෙන අද්දුර රාජාසන වාඩන උද කුංශ ලෝකේ තියෙන තමන්ගේ ඉරියව්ව පිළිබඳ වැඩියෙන්ම සැලකිලිමත් වෙනවා. ඒක සිංහයාට කරන්නේ. ඒක කොටියට කරන නිසා බලල් පවුලේ ලොක්කා නායක බලන. උන්ට ගස් නගින්නත් පුළුවන්, බහින්නත් පුළුවන්. සම්ද කරන්නේ. ඒ නිසා තමන්ගේ ටෙන්ෂන් එකක් ආව වෙලාවට සීසිද්ධිය බලන්නේ. බිලකුසාත් ටික ආශ්‍රය කරපු අත්ක දැක්කේ. ඒ කියන්නේ ඇතුලේ ඔක්කොම පූර්ති කියලා. හැම වෙලාවෙම තමයි ඉන්න ඉරියව්වේ පිළිච්ච අර හොබවනවා කියන වචනේ අහලා තියෙනවා ආසනය හොබවනවා කියන ඉඳගත්තට පස්සේ පිටියක් ආයේ මොනක්වත් ඕනේ මේ ඉඳගෙන වැඩකපුවහම පිටිච්ච ගැතියි ඒ මොකද මේ වෙලාවේ 100 100ක් ඒකේ ඉන්නේ මේ මිනිස්සේ මංගල මොනවා හිතද්ද අර මොකද හිතන්නේ කායගත සතිය තියෙන පොළකට වගේ ඒ බුදුන් කතා කරනවා මේ හරි මම දැන් අපේ ගෙදරට දුර වෙනවා අර තාප්පෙන් එනකොට මම තාප්පේ දිහිනකොට මම උඩින් ඉඳලා මම මෙන්න හිමීට මෙහෙම කරලා කරන් ගියා ගාල වදින්න කලින් බුක් ගාලා කොහෙත් පැත්තට හරි පයින් නම බලන්නේ නැක ගාල ඉනවා කියලා දන්නේ නැහැ දැන් ගාල කොහෙන්ද ඉන්නේ කියලා මට පේන්නේ නැහැ නේ හරියට ළඟට එනකොට කොහෙද බුක් ගාලා පයින් නැක්කා ඉලිපත් වෙන බල්ලේ කතාව ඒකනේ තියෙන්නේ ඉලිපත් වෙන බල්ලවට අවශ්‍ය වුණොත් ගෙට පයින්නත් පුළුවන් එළියට පයින්නත් පුළුවන් එළිය එළියට පේන්නේ ඔය ඉන්න ගොඩලක් අර බණ්ඩු බණ්ඩු කරන බැරි. මුල්ලවදී ඉන්නේ කු මිනිහ කීම ඉතින් ගියේ. මීයා හිතන්නේ තකා කරගෙනවා කියලා. මීනේ පවුලයි දෙන්නම අල්ලන්නේ. ඒ පූසකේ තියෙන අවදිය. මම මේ මෙතන පාරට යන බෑ. ජීලපල්ලේ පාරක් තිබුණා. ඒක ලියෙන්න බලන්න. මම ඒ දත කන පූජ හොන්ටට මුති එහෙම දාගෙන. මොන හිතතරින්ද ඉන්නේ අයියා. ලේනෙක් හරි හිටියා නම් කිට්ටුවක එහෙම කරන හොයන්න බෑ. කොහෙන් ගහනවද කියලා හොයන්න බෑ. ඒ පුරුෂගේ තියෙන හැම වෙලාවෙම ඉදිරිය වෙ ඉන්නේ. ඒ කරාටි ෂොට්ස් වල ඉගෙනගෙන තියෙන්නේ මුගටියයි ණයයි පුරුෂයි. ඒ ඒ කටේ ස්ටඩි කරලා තියෙන ඉච්චරයි. ඌ වැඩ කරන හැටි. උන්නේ කී කිය වැඩ කරන්නේ නැහැ නේ. මුගටියයි ණයගේ සෙල්ලමේදී මුගටිය වැඩි පණින්නේ නැහැ. මේ මේව දෙල්ලමක් දාන්න ගහනවා ගහනවා ගහනවා ගහන පැන්නා විතර හදවම දාන්න ඊළඟට මුගතියවද හයක් විතර දිගදී නෑ ඇදගෙන යනවා පෙන්නනවා නෑ කරෙන් ගහනවා මෙහෙන් ගහනවා සෙල්ලම් ඔක්කොම කරාටි කියන්නේ මේ ඔක්කොම තියෙනවා අපිට බුදුහාමුදුරුවෝ කියලා දෙන්නව නෑ බුදුහන්සේ ආදර්ශ ගත්තේ ලෝකයෙන් සා දක්කොලන් වලින් ඒක දිහා බැලුවොත් දුරස්ම තදබල වෙච්ච වෙලාවක සීලිනසාරකින් ගාව කුසෙද්දියා බලන්න එතන මානසික අධ්‍යාපනය යුදී බීතිගේ කායගත සති. අපි හිතනවා ඒක කරන්න මේ සතිපට්ඨානේ කටපාඩම් කරන්න ඕනේ, පාළි ඉගෙන ගන්න ඕනේ පිස්සු. අදහස තියෙනවා නම් සතිපට්ඨානේ ලියලා දෙන ක්‍රම වේදී. අදහස නැති කර සතිපට්ඨානේ උරගාලා පෙව්වත් තේරෙන්නේ ඒක කිව්වම දනුකොල කිම්මිරි ගාවේ ඉතින් අය මොකද කරන්නේ සාය භාවනා කරනවා දාගිය දානවා කායගත සතිය ඉරේ දාලා විලංගුවේ දාලා කසපාර ගැහුවා වගේ දඬු වෙලා ඇඟ දත්ත දත්තු දත් කූටු දත්වල ආඩේ දිවි වදිනකන් තද කරගෙන. ඉතින් භාවනාව නැගිටතර වශයෙන් ඒකේ කියත් පැටි වගේ දිව තද වෙලා. මේක නෑ ඒදී කරන්න බැක්කෝ බෑ ආයෝස දුස්තරක් තියාගන්න බුදුරජාණන් කරා. ඒක තමයි තේරුම් ගත්තේ මේ කය ඇති හැටියට යථා ප්‍රණීතං යතා යතම් කායේ පනිතු හෝති තත තතන පජානති යම් යම් ආකාරයට කායේ තියෙනද ඒ විදිහට දැනගනි. ඕක මෙහෙමම තියාගෙන කරන්න ඕනේ කියලා නෑ. යම් වැසිකිලි කරනකොට කොහොමද කායේ තියෙන්නේ? නිදාගෙන කොහොමද කායේ තියෙන්නේ? හැම වෙලාවෙම කායට හිත ගත්තනම් අමුත්තියි. නිවන. කායෙන් හිත පිට ගියානේ කතා. අය වෙනමදී අපායට ගිහලා යම් රජු යම් වල වෙලා ඔළුවට කන්ට ගියේ මේ ලෝදීවක් කරන්න ඕනේ නෑ. කායි වර්තමාන මොහොත පැන්නන මොකද දුන්නා මේ මේ ලොකු සාහිත්‍ය හොයාගත්ත පාඩයක් තියෙනවා දුර්ලභා කර සම්පatti මේ ඡන සම්පatti දුර්ලභයි මේ මේ වර්තමාන සත්‍ය විවේකෝ විපත්‍ය ඒ වෙලාවේ අතීතනාගත හිතුවනම් විපත්‍යයි එලා වෙන කෙනෙක් ගැන හිතුවනම් විපත්‍යක් වෙන කෙනෙක් ගැන හිතුවනම් විපත්‍ය මම දැන් මෙතන හිතන්නේ දුර්ලභෝ බුද්ධෝත්පාද කාය ලැබුණා අමුත්තේ ලැබෙනවා ඉතින් කාටද කියන්න පුළුවන් වෙන්නේ මට මේ ගැහණියක් ඉන්න නිසා වර්තමානයේ හිත පවත්වන්න බෑ කියලා. නැත්නම් ඥායට බබහම ගැහණි කටමනවා කියලා තමන්ට බැරිද වර්තමානයේ හිත පවත්වන්න. අම්මා මරුවා කියලා තමන්ට බැරිද? මොකද මේ කියනවා නෑ නෑ ඒ වෙලාවේ හිත පවත්වන්න හරිම අතෝබනයි. ගැහණි කටමනකොට මාත් තම්බිත් කටමන්නේ කියලා. ආච්චි ළඟම කරලා තම්බිට අමාරු වෙන්න ඕන කියලා නේ. පොතේ ලියලා තියෙන්නේ. ඉතින් ඥායට ළඟම කරලා මේ කට්ටිය ගෙදර ඉඳලා තාකරනවා. අම්මා මරුණයි කියලා ඇඬුවේ නැත්නම් හරි අප්සෙට්. කුලියට හරි කවුරු හරි ගෙනලා අඬවන්නේ. ඉතින් මේ ටිකනේ මේ ආගමෙන් අපිට සංස්කෘතික කියලා දෙන්නේ මේ. දැනටම දැක්කේ නෑ. කියනවා ගෙදර කියනවා පව් කනෝක කාපන් ඒක ඉතින් පව් නෙමෙයි කන්නේ. ඔය බලන්න කන දේ මොනවද කියලා. මෙන්න විවේකයේ තියෙනවා. ඒකට මේ જાතියක් ආගමක් පයිසක් බලපන්නේ. මේ වර්තමානයේ කායගත සතියට එළඹියක්. එළඹින් හොදට ගියා නම් අමෘතයයි. ඕකට හැම ගනුදෙවියන් යන කමක්වත්, තාවකීසේ යන කමක්වත්. මෛත්‍රී බුදුහාමරන් ඉන්නවා නම් කට්ටයි. අපි අපි විදිහට නිදා නිදාටපත් කරගෙන ඉන්නේ අපිට තින්නේ. රසභාගමිත අපිට නෑ. අපිට මේක පරිදි කියලා. ඒ ඒ හැම බයක්ම එකතර තියෙන ආගමක. මුළු මිනිහ බය කරපුවම පාලනය කරන්න බෑ. අපාය බය දානවා. රාජ්‍ය නීති දානවා. දඬු නීති සංග්‍රහයක් කියන්නේ යන්නේ. මිනිස්සුන්ට නිදහස වෙන්න බලන්න නිවන් දකින්න වැඩි හැබැයි මොකාටවත් පාලනය කරන්න. ඒක හැම වෙලාවෙම මුළු ප්‍රවෘත්ති මාර්ගය රජේ කරන්නේ විසඳ අනතුරු පින්නල අනතුරු අඟවල මෙහෙම වෙනවා අහවල් දෙදී වෙනවා අහවල් තන ඉගෙන ගන්නවා අහවල් රටේ යුද්ධ පරිසම්යල අපි නොහිටින්න ඔබලා තේරෙම ඉවරයි කර්මවා කළ බදු දෙකල්ලා අපි උඹලා ආරක්ෂා කරන්නම් කියන්නේ අපි බොහොම මාරු හොර කරපු සල්ලි දේ උතන් දීලා බදු සියන්න සතුටින් සමාප්ත වෙයි කියලා හිතනවා. ඉතින් අපිට කියන්නේ හිතුවනම් විනාශයි. පස්සේ මම මොකද විදිහට ගත්ත ගමන් ඒක තමයි අදිත්‍ය ජීවිතය. වර්තමානයේ හිත ගියාම තමයි. කන්නා දුකිය පුරුෂය. ඒ නිසා ඒ වර්තමාන මොහොත දන්න තුරු මිසක් දෙන්නෙකුට විසම හිටලා නැහැ වර්තමානයේ. මොනව හිටලා තියෙන්නේ. දැන් මම විතරෝම ඉලබිසින් කියෙන් ගත කරනවා. ඒත් බුදුහාමර ප්‍රබුද්ධයි අනික කටි නෙමෙයි. අනික කටි පිටිදලා නැහැ. අනික කටි නිවන එනකම් බලන්නේ. මේ වර්තමාන මොහොතේ දැන් මේ නිවන කියන කිව්වොත් එහෙම සංකෝ නිවන ඒ වගේ සංකෝම වගේ ලාභ නැහැ. ඒක ගණන් බඩු කිසිම ගන්න බෑ කිය නිකන් දුන්නත් ගන්න ගමු. පොඩි කාගේ ඒක. පොඩි කාගේ කිව්වොත් එහෙම මේව බබා නිවන කියන්නේ මේ වර්තමාන මොහොතේ ඉන්නේ කියලා ඌ ඒකට පොත් අසයින්මන්ට් ලියලා බෙන්නවා මගේ මෙච්චර වෙලා මම වර්තමාන මොහොතේ ඉන්නේ. අපි දන්නේ නැහැ. බෞද්ධයාට විතර අමාරු නෑ ඒක කියලා දෙන්න වෙන මොනම සතෙකුට. මොකද මේ ආගම. ආගම සහ තමන්ගේ තියෙන පොතේ දෙක. ඒක මේ ශාපයක් නෙවෙයි හරියට විදිහට පාවිච්චි කරන්න. දැන් ඉවන අපි භාගයක් විතර අරගෙන කියනවා. ඒ ප්‍රශ්න සාකච්ඡාව සඳහා අපි ඉතින් ඉඳන් සමාප්ත කරනවා ඒතාව දාතාති කාතාවල ජානන කිරීම. කන විහාරකින් කරන විහාරකින් කරන විහාර පින්කමේදී මෙහෙම අදහස් වෙලා තියෙන්නේ මේ දැන් දැනුම් දීමක් මම කරන්න හදන්නේ අගෝස්තු 7 වෙනිදා වෙනකොට කල්යා භාවනා මධ්‍යස්ථානයේ සියවෙනි භාවනා වැඩමුළු සමාප්ත වෙනවා. එතකොට එදාට කාර්යසභාවයි පිටිට ඕගනයිස් කරන අයයි මේ වැඩමුළුවේ සම්බන්ධ වෙනාගේ පොඩි අසීමක් යෝජනා කරලා තියෙනවා ඒක සම්මත වෙනවා. ඒක ඇත්තටම මේ දැනුම් දෙන්න දෙයක්වත් නැහැ. සංඝයාගේ සහභාගීත්වයකට කරදර කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් වරිමන හොඳයි. භාවනා වැඩ කුළු කීදී කැමති කෙනෙක් යනවනේ. ඒකකොට මේ අනාවිති මහත්තයා ඉලකුවා මේ මාසෙ වෙනකොට මම විහාර කර්මාන්ති වලට ගිහින්. ඒකකොට හේම හේෂාන් මට හම්බෙච්ච වෙලාවේ ගිය ගියසුවන් ඉතල සමානයි කිව්වා මම මේ මේ ගත වෙන සමානයි තිබුණ පිළිමේ හදලා ඉවර කරලා දෙනවා. ඒක කස්තුරි මාත්‍ය මහත්තයා ඇවිල්ලා ඉවරලා ඒ පහන් කුරු ටික ඇදුවා. කවදාද ඕනේ කියලා. ඊට පස්සේ මම කියනවා හත් වෙනිදා අපි මේක විවෘත කරනවා ඊට ඉස්සෙල්ලා හදලා දෙන්න. ඉතින් ඒ නිසා දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ හත් වෙනිදා දවසේ පල්ලෙහා පිටිච්චිය සම්පූර්ණයෙන්ම විහාර විවෘත කිරීමත් බුද්ධ පිළිමේ මේ විවෘත කිරීමත් මේ පහන් කුල ටික තිබීමත් ඔක්කොම එකවර ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට මේ පිළිමයක් හදාගන්න බැරි වෙනවලු මාසයක් යනවලු පිළිමයක් කරන්න. ඒ නිසා ඉවරේකට යෝජනා කරලා තිබුණ පරණ පිළිමෙම ඒකට තියලා අපි වැඩි කරගෙන යන අවශ්‍ය කාලයක් ආවොත් පස්සේ පිළිම හදාගන්න ෆයිබර් ග්ලාස් වලින් සමානතිකින් හදලා දෙන්නවා. ඒක ටික හුලඟට යනවා. ඉතින් අර පිළිමයක් ඕන කරන දමර සාමුදුත් මේ දෙකටම කැමති නැහැ පිළිමකට කැමති කොන්ක්‍රීට් එකට. ඉතින් මම කොයි පරණ පිළිමකට හරි එදායි. ඒ කියන්නේ ගොඩාක් ඉච්චි දෙයක් නේ. ඒක ආයෙත් වැඩම මේක හොඳයි. ඒක මොනම යාම යුද්ධයක් නෙවෙයි. ඒක නිසා අපි අද හෙටාව කියන තුව ඒ ශිල්පී අනිත් වැඩ කරයි. ඒකට අපි බලාපොරොත්තු වෙනවා විහාරි විරුද්ධ කිරීම, පිළිමේ විරුද්ධ කිරීම, තහන් කුරු ටිකයි එදා දවසට ඒකට මම කිව්වා 14 හම්බුනන් අපි දාට සංඝයාට කියලා එක්ක බෝධි පූජාවක් කොහොමද අපිට කියනවා සලකා බලන විදිහට සංඝයාට කියලා රැට පිටිටියක් කියනවා වගේ දෙයක් කරනවා කියලා. ඉතින් ඒකට සංඝයා විනිශ්චය කරනවා නම් අපි යහකන්දට හරි ආර්දනා කරන්න ඕනේ. එතකොටම දාහතිය සම්බුදු කුවා. යහකන්ද හැමදාම පින්කම් කියනවා. ওই જાති පින්කම්. මාරි ගෝසාවක් කියනවා. අපි ආහෙතරයක් එතෙන්ද යන්නේ. එහෙම නෑ ඒක නිසා අපි මේ වෙලාවේ කතා කරන සංඝයා හිටමන නිසා මම කියනවා බණිවරෙත් වෙලාවේ සංඝයා රැස් වෙන ඒලාදි මම මේ කතා කරන කියලා ඒක තමයි ඔය මතක් කරේ. ඉතින් ඒ නිසා මේ දැන් මේ අහපු බණෙන් පස්සේවත් අඩු ගන්න තීරණය කරනවද පින්කම් කරන්න නැත්නම් නොකරන්න. සංඥාන් කළා කියනවා මොනවාරි අදහස්. දැන් මෙතනත් අද පූර්ණ සංඥා නැහැ. මොකද ලස්සන තියෙන්නේ අපි ගන්න තීන්දුව අවධානය තීන්දුව. ආය කවුරක්වත් නැහැ පිටින් අපිට කියලා දෙන්න මේක කරපන් කියලා අපිට කැමති නම් පින්කමක් වුණත් අපි කොරනවා. බලාපොරොත්තු වෙන කරනවා. නෑනේ නෑ කියලා හරි තීන්දු කරනවා. කිසිම බලාධිකාරියෙ ඉස්සරහට එන්න දෙන්නත් එපා. මොනම එකෙකුටවත් අත තියන්න දෙන්න එපා. භාවනා කරන අපි ගන්න තීන්දුවක් ගනිමු. ඒක නිසා අපි ඒකට මැරෙනවා නම් මැරෙනවා නැත්නම් ඒකත් නැත්නම් පොඩි කොලටියක් දාලා නාලා දුන්නේ. සුද්ධ සබංගා නාලා හායි. ඒ රත්නාගේ හොඳට දාඩි දාලා වැඩ කරනවා සංඝ බලේ. මොකද කියන්නේ? පුරුදු වෙනත් එකකට පිළිත් කරන තමයි සංඝයා ගොඩක් කියන්නේ. දැන් මම කියන්නේ මට මම මම ඇත්තට ඉන්නෙත් නෑ මම රැයක්ම වෙනකොට එළ මම බුදිය ගන්න පිට වොන්ද ටිකක් තාවාගෙන. මේ පිළිත් කියනවනම් අපිට පුළුවන් විනිශ්චයන්තර මතක් කරන්න පුළුවන්, එහා කන්දර මතක් කරන්න පුළුවන්. ඒකට කවුරු හරි ගිහිල්ලා එහෙමනම් මේ ධම්මර ජාමරු ගෙන්නමු කියලා කිව්වා. ධම්මර ජාමරු කළු පින්කමට එන්න බෑ කියලා. අනේ සාදු. නාවත් ගමන් නැහැ. ඒ තරමට මං කැමතියි. විවේක වෙනවා. හැබැයි ආවන දැන් ආව ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා එහෙම තීන්දුවක් කරනවා නම් ඒ තීන්දුව අරගෙන ඒ ආරාධනා කරනවා ඉති කියලා. අපිට විශේෂයෙන් ලාස්ති කරන දෙයක් නැහැ. ඔක්කොම තියෙන දේවල් නේ. මේ ඉන කට්ටිය දැක්කල නැහැ නේද? හැබැයි ඉදා පල්ලෙහා පිළිත් කියනකොට ඔක්කොම බුදිය ගත්තා. මතකද? සමාහිත ආයතන විතරයි පිළිත් කිව්වේ. මම අත විදිනකොට වේරකට එලික ගාන්ත ඩොබ්බහන්සේ දෙවිවර කරන්න හම්බුනේ යන්නේ. මම ඇවිල්ලා බුදිය ගත්තා. පාන්දර පහට විතර යනකොට පිරිත්කාර ඔක්කොම බුදි. කැමැතිද සරුරාත්‍රිකයක් දහන්න අපි කියන්නේ ඔකට සංගබජව කියලා. ඒ සංගබජව දාම ඉන්නේ. ඒ කාටුක මන චතු මතුරු හදන්න කට්ටියද කෝපියන පිල්ල පාලි හදනවා කට්ටිය. මරු. ඈ? ඇතුළේ කට්ටියම ඇතිනේ. ඇතුළේ කට්ටිය. බෑ බෑ ඒක වර්ණ ජොලියන්නේ අපා. පිටක් කියනවා නම් කවුරු හරි පිටින් මොකද දැන් උඹලා පුතියන ෂුවර් පුතියන එක එක්කත් නැහැ මෙතන කවුද පිටිත් කියලා පුරුත් වෙන්නේ මුළු රෑ පිටිත් කියන කවුද බාරගන්නේ යුග ටික ඔක්කොම කරන්නේ කවුද කරලා තියෙන්නේ ශිෂ්‍යෝ ඒ මනුස්සයයි කරලා කරන්න බෑ හැමදාම ඒක සම්පූර්ණ කරන්න බෑ ඒ කියන්නේ ඒ අර මන්දියම රාත්‍රිය වෙනකොට හරියට ඒ යුග නැත කරන්න තු දිගට යන්න ඕනේ මොකද මොකද දැන් එකතු වෙන ගිහියෝ පිටිත් කියනවා ඒකට ඒ මිනිස්සුන්ට තේරෙනවා අර හරංගියා බොරුවට කැලි කැලි පන්නනවා අරුමිනිය පොත බලගෙන ඉන්නේ. ඒකම තියෙන දැන් මේ සංගය කියන දේ දාහරි බුදුන් කියන දේ දාහරි අපි කියන දේ දාහරි අප්සෙට් මොකද සංගය පිටු ගණන් අර නිදි මතයටත් එක්ක පිටු දෙක දෙක පෙරලනවා. පෙරලුවට පස්සේ ගිය පොත බලන් ඉන්නේ. දැන් රෙජියාමේ හිටියනම් දැන් ඒ හවුස් ඔෆ් ෆැෂන් මට කිව්වේ පටන් ගන්නකොට පිළිත් පුරලා දීලා යන්න දාන්න. මම කොහොම පිළිත් කළේ නැහැ. මම පුරලා දීලා යන්නකො රෙජියා කිව්වා මට ඉන්න ඕන කියලා. මුළු රෑම උගෙට කිව්වා. ඉතින් මිනිහා හැම ස්පිල්ලක්ම පාපිල්ලක්ම කිය කිය ඔය හොස ෆැෂන් මිනිස්සු කියනවා සාහස මාරු මිනිස්සෙක් නහුවෙලා තියෙන්නේ. ඒක ඔක්කොම දන්නවනේ. එයා ඒක හරිය සතුටුයි කියන්නේ. පිරිත් කියන්නේ ගිය පාර සුබතරාමෙන් ආපු මිනිස්ස උදේ වෙනකම් පිරිත් කියනවා. සංඝයා පිරිත් කොටුවේ. නිදි කිරනවා. අර මිනිස්සු ඔට්ටුයි නේ ඔට්ටුයි. ඔට්ටු කියලා අපේ වෙස් ඉගෙන ගන්න ඕන. ඒක ඇත්ත. හැබැයි මම මම විශ්වාස කරන්නේ වගකීම කවුරු හරි බාර ගන්නවා. යනත යහකන්දට ගිහිල්ලා බාර දෙනවා ඒගොල්ලන්ට පිරිත කාට හරි කියලා පිරිත් කරන්න කරන්නේ නැත්නම් මිනිස්සුන්සලා හරි ලංකාව විපස්සනා. ඉතින් අපි කට්ටිය ගිහිල්ලා ඒකට ගොම්පසල්ලන එක තමයි අපි කරන්න තියෙන්නේ. ගොංගාන කොට අnder පාණ්ඩේ ගොම්පසල්ලන එකයි අපි කට්ටිය කරනවා. ඒ කියන්නේ කොට්ටෝරු වගේ වැඩි. පිරිත් කියලා නැහැ පොඩි එකක්. ඈ ඉතින් ඒ හාමුදුරුවෝ කෙනෙක් එච්චාන් තියෙන්න ඕනේ මේක. මාත් දන්නේ නැහැ. මම ළඟත් ඒක නෑ මට දන්නේ නැහැ. ඔය වරු පිරිත් කියනවා දැන් සුබෝදරයන් හාමුදුරුවෝ වතාත්තේ ඔක්කොම තියෙනනේ වරු පිළිත. මේක මේකේ රත්න සූත්‍රයේ දිගට අකුරු ටික ලියලා තියෙනවා. ඒ කර්ණේ මිත්‍ය සූත්‍රයේ පිළිත බලන්න නිකන් වතාත්තෙන් වට වතාත් භාවනා මේ බණ කියලා කියන්නේ. උදේක වරු පිළිතයි දවල් එකයි හන්දාවට එකයි පුදුමාකාර යෝගිම ලස්සන කියන හැටි. ඒ පොඩි තුන් හතර දෙනෙක් යන කණ්ඩායම් කණ්ඩායම් උදේ ඉඳන් හන්ද වෙනකම් ගමේ පරටේ වන්න මහනුවර දිස්ත්‍රික්කේ ඕන තැනක දැන් මම කොළඹට වුණොත් රූපතරංග සංස්කෘත කියපු ගමන් එනවා. දැන් මේකට හරි කිව්වොත් උඩින් බැනගෙන එන්නේ. මම කියන්නේ ඈ? නෑ ඒක එහෙමනම් දැන් මම කියන්න ඕන කාරණේ මම යනවා. පළවෙනිද යනවා. ආ යමුකුත් නෑ එහෙනම් ඉතින් ආයේ. හොල්මන්ද බේරේ. අපිට අපිට ඇත්තටම අද්දක උසන පස්සෙන් පස්සට යන්න වෙන්නේ අපි කොච්චර භාවනා කරත් ඒ වගේ වැඩක් කරන්න ගියාම අපිට ආයර් කරන්න වෙන එකක්. මහා මංගල්‍ය අධ්‍යක්ෂක. කොයි එකද හරි එක දන්නේ නැහැ. කොයි එකද හරි එක දන්නේ නැහැ. ඒ අර ලතාවට කියන එකද නැත්නම් අල්ප ප්‍රාණති ප්‍රාප්‍රාණ දීලා මේ කියන එකද ඒ දෙකෙන් කියනට අර මේ අර පහලේ කොට හේතුව හාමුදුරු ගිහි කාලේ මේ හාමුදුර කෙනෙක් මේ මිනිසෙක් ඇවිල්ලා කිව්වලු මේ කියන්නිකාය පිළිතුරට ඒ වං මේ සුතං කියන ඔබවහන්සලා ඒ වම් මේ සුතං කියන සෝන්ස මේක හරියන්නේ කිව්වලු ඉතින් ඒගොල්ලෝ වාගේ නම මොකද්ද පබ්ලික් උඹට එන පාබි කියන්නද නැත්නම් පබ්ලික් කියන්නද ආයෙත් කියනවා පස්සේ ඔය කිය දඩට පාවිලිත් වෙෙන් යටද කියන්නේ කම්පලයි. අපි දන්නේ කොයි එකද හරි කියලා. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ අපි මේ පොත බලන්න කියන එකද නැත්නම් අර කියන ලාලිත්‍යද මේ සුපතරා මෙතේම ප්‍රයන්නිකයි ලාලිත්‍ය නෑ. ප්‍රයන්නිකයි විශේෂයෙන්ම ඔය ධම්මචක්කය කියනට අර ධාත අකුරු දෙකේ මේකට යනවා මාත්‍රාවට. ගියාට පස්සේ බෙර ගහගෙන ඒක එන සෙල්ලමක් යන්නේ. මේ මේ මොනවද අර අර පාට කියනකොට මොනවද මේ ඒතම් භගවතා බාරාණතියන් කියලා බ්‍රුම් ගාලා බෙර කාරය දෙනවා. ඊට පස්සේ ආයසරයක් කියලා ආයෙත් ඒතම් භගවතා බාරාණතියන් කියලා දී ඒකට මිනිස්සුන්ට හැරෙනවා. මොකද කියන්නේ පාන්දර එකට දෙකට වගේ. ඒකට බෙර බෙරේ තියෙනවා. දැන් ඔය තිබ්බතරම බෙරේ නැහැ. අඟුල් බෙර ගහිලක් නැහැ නේ. මගුල් බෙර ගෙනල්ලා මේක උඩ ඉස්සරහ ඉඳන හග්ගෙඩි පිඹලා මේ මම පිරිස්කොටුව ඉස්සරහ පූජාපතේ ගහනවා කියන එක දන්නවද දන්නේ ඈ අහලා තියෙනවද ඒ බෙරකාරය විතරයි මේ පරිදි දන්නේ ඌට වෙනම ගාණක් ගෙවන්න ඕනේ මම ඉසිලිසි මිසි නීලේ ඔන්න මොකද්ද කියලා එන්න පදයක් කියලා බෙරේ ගහලා බුම් ගානගෙන ඒතකොට තමයි මේ මලගිය ප්‍රාණකාරය ඇවිල්ලා පින් ටික ගන්න ඉතින් හාමුදුරුවෝ ගියාට පස්සේ පූජාපතේ ගහන්න ඕනේ බෙරකාරය ඌට වෙනම පඳුල්ලන්න ඕනේ ඉතින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන ගුරුනේ ලංකාවේ කියන්නේ කායේ හාමුදුරුවලු ගිහියන්ට බෙර කාර්යෝ සපයන්නේ. ආයර එකට. ඒක අවුරුදු තුනක් ඉඳලා දැකලා ඉවා. කියනවා ලංකාවේ ඉන්නවලු કૃතිම වැද්දෝ කියලා જાතියක්. ඒ કૃතිම වැද්දෝ නටලා පෙන්වනවලු මයංගනේ ගියා. ඌ වැද්ද නෙමෙයි මිනිස්සු. එයා කියන හාමුදුරුවනලු ගිහියන්ගේ පූජා පින්කම් වලට බෙර කාලේ සපයන්නේ. ඒ තරම්ම බුද්ධ ආගම තැම්පත් වෙලා. ආයේ කියනවා ලංකාවේ විතළු සදා හරිත වන රේඛාවක් තියෙනවා. උරුමේ නෑ. උරුමේ තියෙන එක එක කන්නේයි අනික් කන්නේ වේලෙනවනේ. සදා හරිත වන තියෙන ලංකාවේ විතරයි. ඒ වුණාට කරන වැඩ නම් hinaවට ලක් වෙන වැඩ කරන්නේ. ඉතින් එහෙම කරනවා නම් එක්කෝ මේ එහා කන්ද එහෙම නැත්නම් ලංකා විපස්සනා එහෙම නැත්නම් සුපදාන කාට හරි වැඩේ බාර දෙන්න. අපිට කරන්න තියෙන්නේ ගොම්පතල් වෙන එක තමයි. කොට්ටෝරු වැඩේ විතරයි. මලක් නිසානේ වෙන දෙයක් කරන එක තමයි මට මතකයි දැන් සාමාන්‍ය කියලා ඔය 16 දැන් මම හිතනවා මම පිළිස් කියනවා පිළිස් ගන්න මම පිළිස් කොටමාගේ අරපාරේ පිළිස් කියන කෙනෙක් හැබැයි මම හුවත් අංගල් පිළිස් කියලා අහනවා මට මතකයි ඒකට 10 රුපියේ පිළිසක් තිබ්බා ඒකේ මොකුත් මම නම් මම මොකුත් ඉන්නේ නැහැ මේ කටේ ඉල්ලගෝ අපිට ගවන ෆොටෝවක් ගහලා යනවා කියනවා කියලා ඒ මොකුත් නෑ නිකන් ඔය පොරක් ටිකක් ඉල්ලලා ඒක අලුත් කුටියනේ ඒක පිළිපන්න පෙවිතර ගත්තා. පස්සේ එතන කවුරු කිව්ලේ ගිහින් ඒ එළියට පිළිසහන. මම වරු ගහයි කියලා එතකොට මම කල්පනා කරා මේක මට හොඳ අවස්ථාවක් කියලා මොකද කරේ මම ගිහිල්ලා බලනවා. ඇත්තටම මේ මට කිසිම පිළිතකින් ඒක ඇග්ගක් දැනවත් නැහැ කිසි පිළිත් වෙනවා. උදේ වෙනකොට සම්පූර්ණ මේ උදේ පිළිත් කියලා ඉන්නේ. يعني ඒ වගේ මේ ඔය පද්ද මුසුත් කතාව කතාව නෑ මේ දැන දැන කියලා පිළිත් කිව්වොත් නෑ. යන්නේ නෑ. නෑ ඒකේ මේ මෙතන ටිකක් කියවන්නේ මේ භාවනා ශාලාව එකක් කරා. පල්ලෙහායි එකක් කරා. භාවනා ශාලාව වුණා නම් අපිම ඒකට දවස් 7ක් විතර වගේ අපි ප්‍රතිපත්තහනෙම කිව්වා. ඒකට ගියන්න අපි කියන්නේ යන්නේ අපි සංගයක් කියන්නේ. අපි යෝජනා. යන්නේ සයිඩ් එකේ ඉඳලා ඕගොල්ලන්ගේ සයිට් එකට බෝලේ ආවට පස්සේ සෙල්ලම් කරන්නේ. බෝලේ යන්නේ දැන් මේ පැත්තේ සෙල්ලම යන්නේ. අපි යන්නේ මම කොහොමද දැකන්නේ මේ පිටුට වගේ මට නම් يعني ඒ විලාවේ කිසිම බුදුරන් තිබුණේ නැහැ. පල්ලා මේක මාත්‍යම කියලා මේක ගැලපෙන්නේ නැහැ. මේ කිරිකෝකෝ කරි ගහන් තිබ්බා නම් ගමන ධම්මරන් ශාම්තුනයි. හදපු හදපු අලුතෙන් ආපු සීලිම ඒක පිරිත් මණ්ඩපයක්. දැන් මේක පිරිත් මණ්ඩපයක්. ඒ කියන්නේ කිසි කෙනෙක් පරිවෝ කරලා නැහැ ඕකේ කරන්න තියෙන්නේ අර නාකොළ ටිකක් අර පුඩු ගොබයි මොනවාද කුලක්වක් මලුයි පස්මල් જાතිය ලද පස්මල් ගෙනල්ලා දැන් තියෙනවා විකුණන්න පැකට් 500 කිලෝ ගන්න. ඒ පිරිත් කරනකොට ඒවා. මොකද කාටද ඔය යෝජනා කරන 14ත් එක්ක කතා කරලා අපේ කවුද ඉන්නේ ඔය ගැන මේ දැනගන්න. කතා කරලා වෙලාවයි තුන් ගොල්ලන්ගේ එක ගොල්ලකට කියන්නේ කහර කරදරයක් වෙන්නේ නැති කට්ටියකට කියනවා පිරිත බාර ගන්නයි කියලා. ඒක ලියවලා අපි මේ ඒක දානයක් දෙන්න එකක් නැහැ. එදා උදේට දාන ටිකක් දීලා පිරිකර ටිකක් සූදානම් කරනවා. වැඩි ඒකට බාර ගන්නවා. බලමු කොහොමද මේ පොඩ්ඩම කතා කරලා බලන්න. ඒක කවදාටද අපිට විනිශ්චය දෙන්නේ? සංගහන්දයට බලන්න. අද අපි අර මේ තුන්දෙනෙක් මේ පඬපලස් වෙන්නක් බලාපොරොත්තු වෙනවා. අද කවුද ඒ තුන්දෙනා? මං කියනවද? අත උසන්නම්. හරි. එතකොට මේ ඒකට කවුද කරන්නේ? ආයසුඳු කරත හැකියි. දැන් දානමේ ගියා. දාන කැමති නම් තුන්දෙනාම ඇත හැකි යටි අන්තරට තුන්දෙනාට පොත කියලා දෙයි. කවුද කරන්නේ පොත කියන එක? ඒකට උදේම හිතට මෙහෙට එන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා ටික දවසක් පදිංචි වෙච්ච අවයි ගන්න. ඒ වුණාට පස්සේ ඒ ඉඳගෙන ඕගලන්ට පොත මේ මාස තුනේ කාලි තුන් මාස ඇතුළත පොත කියවන්න පුළුවන්. මම මේව තමයි හින්දාදීන් දා කරන්නේ. මම තමයි දාන මේ ආන්දරට පොත කියවලා දුන්නේ. ඒ නිසා ඒක පස්සේ කරගමු. එහෙනම් ඒක කරන ගමන් සංඝයා රැස් වෙලා ෆිනිෂ් එක කරලා අපිට අද මේ මං ගියේ හරියට ඕනකම තියෙන වන්දනාවට එන්න මගේ හරීම ජඩයි මං කරන වැඩේ. මේ වැඩ කරකට හිටියයි කියලා නාලේ වුණාට පස්සේ පින්න පන්දරාවට එන්න බැරිනවා. ඒක කලාතුරකින් හම්බෙච්ච දවසක් අද කවුරු හරි ඇවිල්ලා මම පිටිපස්සේ ඉමු මාත් වෙනවා වන්දනාවට. එතකොට වන්දනා කියලා පොඩ්ඩක් සාකච්ඡා කරනවා. හරි එහෙනම් අපි පහලේ කුටියට වැඩි බාර දෙනවා.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 මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන සත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන සත්‍ය සාදු අත්තිල වස් කාලය. වස් සමාදාන උනාට පස්සේ ආකර්ණ සංඥා වඩින්නේ නැහැ පින්කම් වලට සමාන. පඬි බලාට කරන කට්ටිය ඔක්කොම